අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවාසික පාසක මහතු සම්බන්ධ කරගෙන අපි මේ රහසෙන්ද පාරේ පාද පවත්වන ධර්ම දේශනාවටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රාස්පතින්ද ඔක්තෝබර් මාසයේ නවවෙනිදා මේ සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දුස්සංගවෝ පබ්බචිතානි ඒකේ අතෝ ගහත්තා කරමාව සන්තෝ අපොසුකෝ පරපුත්තේසු ඤත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනා සඳහා මේ වකවානුවේදී ඉස්සරහින් තියාගත්තේ කග්ග විසාන සූත්‍රයයි ඒක සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පුතේ සංග්‍රහ වෙච්ච ගාථා වලින් අංග සම්පූර්ණ වෙච්ච නැත්නම් ගාථා වලින් හැදිච්ච සූත්‍රයක්. ඒ සූත්‍රේ පුරාවට එකම ධ්‍රුව පදයක් නැවත නැවත මතුවෙන පදයක් අර්ථකථනයක් ලබා දෙනවා ඒකෝචරයකග්ග විසාන කප්පු කියලා. ඉතින් ඒ නිසාම මේ සූත්‍රයට කග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ඒක උපමාවක් කග්ග විසාන කියලා කියන්නේ කංග වේනගේ තනි අඟ. ඉතින් සර්වචනාංශී ලෝකෙ තියෙන එකම උපමාව ගැන හර දක්වනවා. ද්විතීය ද්වේතාවකට වැටිච්ච නැති දෙකට වෙදිච්ච නැති තනි අඟ සහිත කංග වේනා නැත්නම් කණ වේග තනි අඟ ඉදිරිපත් කරලා මේ නිවන සඳහා අවශ්‍ය වෙන මේ ඒකචාරී ජීවිතය අද්විතීය ජීවිතය දෙවන්නේක් නැති මේ ජීවිතයක තියෙන වටිනාකම ආකල්ප සංකල්ප වශයෙන් තබා ගැනීම සඳහා කග්ග විසාන කප්ප ඒ ආකප්ප තමයි මෙතන කතා කරන්නේ. සම්මා සංකල්පයක් කග්ග විසාන කප්ප ඒකෝචරේ තමයි ඒකේ න්‍යාය ධර්මය. තනිව හැසිරෙන ගතිය. ඉතින් මේ තනිව හැසිරීමට හේතු වෙන ලෞකික කරුණු ගොඩාක් හේතු කරගෙන ඒ සෑම දෙයක්ම අරහා කාටවත් අභියෝග කරන්න බැරි මේ ඒකචර ජීවිතයක් ඉදහැර පෑම සරුවචන් වහන්සේ දිගටම සූත්‍ර පිටකොළ පෙන්ලා දීලා තියෙනවා. මේ සූත්‍රයේ කෙසේ නමුත් ආගමකට ඉඩක් නොතබන සූත්‍රයක්. ආගම හැදෙන්න කල්ලි ගහින්න. කල්ලි හරහා තමයි ආගම් හැදෙන්නේ. ඒතකොට තමයි ඔක්කොම විවස්ථා, ඔක්කොම නීති, ඔක්කොම මූලධර්මවාද, ඔක්කොම සුචරිතවාද සියල්ලම වැටෙන්නේ කල්ලි ගැහිම හරහා. ඉතින් බුදුජාණන් වහන්සේ කල්ලියක් හැදුවා සංඝයයි කියලා. ඒ සංඝයා ඒ විවේකය පිණිස එක්ක වාසය කරනවා. ඒ නිසා සංඝයාටත් යම් කිසි උත්තරීතර බලයක් තියෙනවා. නමුත් මේ සංඝයා ඒක තේරුම් අර ගන්නවා අපි මේ කියලා තියෙන කිනකාගේ විවේකය අරසා කරන්නයි, නිසද්ද භාවය අරසා කරන්නයි, උදේකලාව අරසා කරන්නයි කියලා. ඉතින් ඒක ආගම් ඇතිකරන්න මුල් වෙන්නේ නැහැ. සංවිධානය ඇති කරන්න වෙනත් සංවිධානය ඇති කරන්න මුළුල්ලේ නෑ. ඒ තුල සංඝයාගේ සංකල්පය තුල ඕනේ තරම් අර විදිහේ උදකලාව විවේකය නිස්සාරණය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඇතිවෙච්ච නිදර්ශන සහ මේ ගාථා වලින් ධනවන කාරණා පසු කාලීනව දන්නේ නැහැ ඇත්තමද කියන දන්නේ මේක මේ ශ්‍රාවක බෝධීන් වහන්සේලා සඳහා වැඩි සම්බන්ධයක් නැතය සම්මා සම්බුදුජාණන් වහන්සේ අතර සම්බන්ධයක් නැතය මේක තියෙන්නේ පසේ බුදුජාණන් වහන්සේලා සඳහායි නැත්නම් මේ ગાථා පසේ බුදුජාණන් වහන්සේලාගේ උදාන ગાථා බුදු වුණාට පස්සේ කියන උදාන ગાතාවල්ය මොකද පසේ බුදුජාණන් වහන්සේලා පුදුම ඒකචාරී ජීවිතයකට දර්ශන හපේනවා ඒ බුදු වුණාට ශාසනයක් නැහැ කියන දෙයක් නැහැ ශ්‍රාවක පිළිසක් නැහැ පින්නපාතේ සඳහා සිවුරු සඳහා ගියන් ඇසුරු කරනවා ඊටමත් පාඩුවෙන් තීම යතෝ සියල්ල කැප කරලා විවේකයට ගත වෙනවා ඒක නිසා අසීබුදු ශාසන ලෝකෙ පිහිටන්නේ අන්න එවැනි උත්තරමන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන් තමයි අටුවාව සඳහන් කරලා තියෙන හැම ගාථාවකටම අටුවාවක් තියෙනවා වෙනමම කතාවක් තියෙන ගාථා මේ 30 ගණක් එකතු කරලා කග්ග විධාන කප්පෝ කියලා කිව්වට ඒකම ධ්‍රුවපදයකින් સમાપ્ત වුණාට දිගටම තියෙන්නේ එක එක ගාථාට එක එක අට කතා. ඉතින් යනුව බලනකොට ඒක මේ භාවනා කරන අය ශාවක බෝධියක් සඳහා ඊතාන භාවනා කරන අයට අවශ්‍ය නැතය කියලා වගේ ආකල්පයක් තේරවාදී රටවල පේන්න තියෙනවා. නමුත් අපි විස්තර කරගන්න හදන්නේ එහෙම කොම් කරන්න බෑ මේකේ තියෙන කරුණු ඒකාන්තයෙන්ම අපිට අත්දැකිය හැකි දේවල් අපේ ජීවිතයත් පෙළගස්ව ගන්න අවශ්‍ය දේවල් කියන එක හොඳටම ඔප්පු වෙනවා. ඒ දෘෂ්ටි කෝණය තමයි අපි මේ ධර්ම දේශනා මාලාවට ගොඩක් මුල් කරගන්නේ. නමුත් අටුවාවක් දක්වන කවුරයක් වශයෙන් මුලින් සඳහන් කරනවා අටුවාව කියවනවනේ යම් කිසි කෙනෙක් අට කතාව ඒකේ සඳහන් වෙලා තියෙන මේක වශී බුදුරජාණන් වහන්සේලාගේ නිදාන කතාව කියනවා. ඉතින් මේ ගාතාවෙත් නිදාන කතා කළොත් ඉසර කාලික බාරණස නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ කියලා ඒ අපේ නාටක සංග්‍රහවල තියෙන බමුණන් කෙටවීම කියන නාට්‍ය ක්‍රමවල තියෙන පරණ ක්‍රමයට පටන් ගන්නවා. අන්න එහෙම ඒ රජ කෙනෙකුගේ මහේෂිකාව මරණයටපත් වෙනවා. ඉතින් රජුරෝ එහෙමම දිගට රාජ්‍ය කරද්දී ඇමති මණ්ඩලය එහෙම නැත්නම් මේ මිත්‍ර අමාත්‍යවරු ලඟ වෙලා කියනවා රාජ්‍ය උත්සව වලට මහේශිකාවක් නැතිච්චා මේක පාඩුවක් නිසා මහේශි මහේශිකාවක් ගැන කල්පනා කරන්න. රාජ්‍ය කෙනෙක් එහෙම නැත්නම් සුදුසු කෙනෙක් හොයන්නේ කියලා. ඉතින් එතකොට කතාවේ හැටියට ප්‍රාන්ත රාජ්‍යයක ඉන්න රජෙනියක් සුන්දරයි ලස්සනයි මේ රජුරණ ගැලපෙනවා. එයාගේ ස්වයං පුරුෂයන් තියෙනවා. මෙයා තමයි රාජ්‍ය කරන්නේ. ඉතින් රජුරණ මේ ඔට්ටුව කියලා දෙනවා. නමුත් පරහකට හිටින්නේ ඒ දෙවිනාංශය. එතකොට ගැප් ගෙන. ඒක නිසා ඒ දෙවිනාංශ කියනවා මම දරුව හම්බුනාට පස්සේ ඉන්නම් රජුරණගේ මහේශිකා වෙන්න කියලා රජු කියන කමක් නැහැ. රට දන්න නිසා ගැබ්බ පිටින් මහේශිකාව ගින්න ගෙනද මහේශිකා තත්ත්වපත් කියලා පස්සේ පුතෙක් වදිනවා. ඉතින් පුතාට රජුර බොහොම සාදරේ හේමෝනි තියාගෙන පුතේ පුතේ කියාගෙන හදනවා. කෙසේ නමුත් ඒ දෙවිනාශෙත් එක්ක එනවා පිරිසක් ඒ රාජ්‍යයේ ඉඳලා ඒ ඇත්තෝ හිතනවා දැන් මේ රාජ්‍ය පවරන වෙලාවට මේ අවජාතක පුතා කොමා රජුරෝ මරනවා. ඒක නිසා දැන් මේ හේමෝනි තියාගෙන හැදුවට ඒ පුතාට කතා කරලා කියනවා ඔය වැඩේ හරියන්නේ නැහැ. ඔයාට මෙතන මේ රාජ්‍ය සැලකෙලි තිබුණාට උරතලෙ තිබුණාට අරසාව මදි. ඒ නිසා රජුරුත් එක්ක තියෙන සම්බන්ධය නැත කරන්නේ. ඉතින් කියන්නේ මේ සාමාන්‍ය කාල වයස් ගන්න වයස උපුටි වෙන්නේ. ඉතින් ඊට පස්සේ රජුරෝ මේ අර පුතාට දරුසිනේ අසීම කතා කරනකොට ඒ දරුවගේ තියෙන ඒ අහක බලන ගතිය නිසා රජුරණ තද චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒ චිත්ත පීඩාව හේතු වෙනවා ඒ රජුරණ්ඩ තාපස පැවිද්දෙන් පැවිදි වෙන්නේ. පස්සේ තාපස පැවිද්දෙන් පැවිදි වුණාට ඊතර ඉන්නවා විශාල ඒ රජුරන්ගේ ගුණ දාන්න මේ රාජ්‍යයේ විත්‍රාමාත්‍යවරු ඒ සියලු දෙනාමත් රජුරුත් එක පැවිදිලා. පැවිදි වෙච්චාම රජුරවන්ට නැත්නම් මේ තාපදයට ගොඩාක් ලාභ සත්කාර ලැබෙනවා. ඉතින් හම්බෙච්චාම රජුරෝ ඒ අයට බෙදලා දෙනකොට ටික කාලෙකදී එතන ආරවුලක් හට ගන්නවා. වැඩි ලාභ සත්කාර දෙන්නේ මේ කිට්ටුවන්තේන්ටය අපිත් පැවිදි වෙලා නේද ඉන්නේ අපි පැවිදුනාට අපිට ඉඳුල්පත් ටිකයි හම්බ වෙන්නේ. අපිට තියෙන්නේ සීනාසන සුද්ධ කරන එක අතු ගන්න එකයි විතරයි. අපි අතපල්ලෙන් වැටලයි කියලා මේ රජුරුවන්ගෙම පැවිදි පිරිස අතර සංග්‍රහ අඩුකතියක්. නිසා ආරවල කඩ ගන්නවා. ඊට පස්සේ රජුරුවන්ට දැන් ඉතින් තාපසනේ කල්පනා වෙනවා මේ කීගෙදර හිටියත් මේ වගේ පැවිදිලා හිටියත් කොහෙන් හරි දුක් දෝමන සඳහා හේතු කරුණු පැනෙනවයි කියලා ඒනොත් එකලා වෙලා අපසුකෝ අල්පේ පමානොවි වහාම ක්‍රියාත්මක වෙනවා අනුන් ගැන විශ්වාසය තිබීම. අර බුද්ධීසු කියලා මේක සඳහන් කරලා තියෙන්නේ අනුන්ගේ දරුවන් ගැන විශ්වාස කිරීමේ බලාපොරොත්තු අතහැරලා දාලා ගිහිල්ලා විපස්සනා භාවනා කරලා අසේබුදු තත්ත්වයටපත් වෙනවා පසේබුදු රජාණන් වහන්සේ නමක්පත් වුණාට පස්සේ ඒ තමන්ගේ ජීවිත කතාව කියන ගාතාව තමයි මේකේ දුස්සංගහෝ පබ්බ ජිතානි ඒකේ පැවිදි වුණාට පස්සේ සමාකාරෝ කට්ටියට සලකන්නේ කට්ටියකට අඩු අඩු කරලා සලකනවා කියලා එක චෝදනාවක්. එහෙම නැත්නම් අතෝ ගහට්ටා ඝරමේව සන්තෝ. ගෙදර වාසය කරන මිනිසුන්ට තමන්ගේ දරුවගේ සෙනෙහසක් නැති වෙනවා එහෙම නැත්නම් හඹුවත් නැති වෙනවා. අහල පහල ඉන්න අයගේ සම්බන්ධතා නිසා ජීවිතර වාසිය දුකයි අපොස්සුකෝ පරපොස්සුතේසු හුත්වා. එවිතා දරුවන් කෙරේ අනුන් කෙරෙහි බලාපොරොත්තු අතහැරලා දාලා ඒ කෝචරී කග්ග විශාල කප්පෝ. කංග වේනගේ තනි අඟ වගේ තනිව හැසිරෙන්න ආකල්පයක් හදාගනින් කියන එකයි ගාථාවේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක බලනකොට ඒ පසේපුත්‍ර ජානවාංශයේ උදාන ගාතාවක් විදිහට ඉදිරිපත් කළා තිබුණාට සර්වච්ඡන් වහන්සේගේ අම්මා අපේ ගෞතම සීති සර්වච්ඡන් වහන්සේගේ දේශනාවලට කිසියෙත්ම විරසක වීමක් නැහැ. ඒ වාගේම අපි මෙතන ඉන්න කවුරක්වත් නොදකපු දෙයක්වත් නෙවෙයි. අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයේ ලොර මිනිස් තීරණ වයස තීරණ වයසකම ඔළුව මෝරලා තියෙන කෙනෙකුටත් පැවිදි වෙලා පැවිදි ජීවිතය ගත කරපු කෙනෙකුටත් තියෙනවා මේ දෙකෙන් මොන තාලෙන්වත් බේරෙන්න දැන් මේ රජුරෝ දේශනා කරන්නේ තමන් දෙන්න වශයෙන් රාජ්‍ය සැප විඳින එතන පැවිද්දන් අතර නායකත්වයේ ධර්මයෙන් තමන්ට ලැබෙන ඒ සිව්පසේ අනුන්ට දෙන්නක් වශයෙන් රාජ්‍ය සැප අනුන්ට දෙන්නෙක් වශයෙන් උගදෙනකොට අත්දැකීම් තියෙනවා ලබන්නම් වශයෙන් අපිට ජීවිතේ ඉන්නකොට අපිට හම්බෙලා තියෙන ඒ ඒ බලාපොරොත්තු සුන්වීම් කෙනහිලි එහෙම නැත්නම් පැවිදි වුණාට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම ලෞකික හෝ ලෝකෝත්තර වශයෙන් මේක සංසාරේ කිසිම විලාවක කිසිම කෙනෙකුට අඩු වෙටි නැතුව බෙදලා තියෙනවා. නමුත් අපි තනියම විඳවනවා මේක මට වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ ගාතාව අහලා අපිට ඇති වෙනවා නම් ඇති කරගන්න තියෙන මේක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි මේ ඉන්න ඔක්කොටම එක තාලෙටම සිද්ධ වෙනවා. නමුත් අපේ තියෙන ආත්මාර්ථකම නිසා ආත්මාර්ථකාමී නිසා කතිය නිසා තක්කාය දිට්ඨිය නිසා මාන්න නිසා මේ දුක මට විතරක් කවුරුරට සැලසුම් කරලා ආත්මයක් විසින් ආත්මයකට පමුණවන ලද්දක් කියලා තනි කරගෙන දුවන. නමුත් සර්වචනාංශයේ මේවා නානා තැන් වලින් වාදක් කළ පෙන්නන්නේ උඹලා මොන නංගන් දුන්නත් මොන පටබැඳිනන් දුන්නත් දුක කියන එකයි මේ ඉස්මතු වෙන්නේ නමුත් ඔබ ඒක ඒ කේවල දුක සංසාර දුක ලෝකේ පිළිලා තියෙන දුක මේ නියෝජන වේව අපේ වශයෙන් ගන්න මේක මට වෙච්ච එකක් අසවලා කරපු එකක් අසවලාට ඕනකම තිබුණා නම් මට මේ දුක නැති කරන්න තිබ්බා එහෙම නැත්නම් මම මේ දුකට අසාධාරණයි මේක මට විය යුත්තක් නෑ කියලා අපි මේ කතන්දර ගොතන එක තමයි අපේ ජීවිත කතාව කියලා කියන්නේ බුදුජානනාතික පැත්තෙන් බලනකොට හැම පු탁ජනෙකුටම එක හැන්දෙන් බෙදලා තියෙන්නේ නමුත් අපි කොහොමඩක්වත් කැමති නැහැ කියන්නේ දැක්ක ගන්න ආකල්ප ඇති කරන්න අපි ඔක්කොටම හම්බෙලා තියෙන්නේ ඒක හැන්දෙන් කියලා. අපි කියන්නේ නෑ මට විශේෂ කරලා ටොක්කක් කරලා තියෙනවා. මට විශේෂ කරලා අව탁සිරුවක් කරලා තියෙනවා. මට විශේෂ කරලා කැපිල්ලක් තියෙනවා කියලා. ඉතින් ඒ විඳවිල්ල නිසා කොහොමඩක්වත් ඇති ඇටි දක් ගන්න බෑ. ඉතින් ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙත් නෑ. මොකද මේ ලෝකය කියන එක අගය කරන්න ගිය ගමන් පිළිගත්ත ගමන් පිළිගන්න ඕක තමයි. මේ විෂම දුක පිළිඅරගෙන පෞද්ගලිකකරණය කරන එක තමයි අපේ මනසෙන් කරන දේ. විශ්වගත දුක එහෙම නැත්නම් මේ කේවල දුක මගේ කියලා කොටසක් කඩාගෙන ඒ මගේ දුකට හේතුව උගේ වැඩක් කියලා ඉති උගේ මගේ දෙක වෙන් කරන එක තමයි විඥානය කරන්නේ විඥානය කැමති නැහැ කොහොමඩක්වත් දැනගන්න ලද්දාපටත් තියෙන දුකයි කියන්නේ රජුරවන්ටත් තාපසේකට උනත් රටවැජිකට උනත් තියෙන එකම එක දුකමයි කියලා ලෝකේ කොහොමඩක්වත් පිළිගන්න කැමති නැහැ ලෞකික විශ්යන් අපිට හැම වෙලාවෙම කියන්නේ මේ වගේ තරහතිර. මේ තරහතිර නැති කරන්න নানা ආකාර යෝජනා ක්‍රමක් තියෙනවා. නමුත් මේ යෝජනා ක්‍රම සියල්ලම ලෞකිකයි. දුකෙන් හටගෙන දුක පවත්තලා දුකෙන් කෙලවර වෙන යෝජනා ක්‍රම. මේ අතරමැද තමයි සර්වචනාතිගේ මේ නෛර්යානික සී සද්ධර්මය මේක මුලින්ම කියනවා සුතමේ වශයෙන් ඔය තම තමන් මේ මම මාගේ ආත්මය කරගෙන කරන්නේ මේ පොදුවේ තියෙන දුකක් ඒ ආත්මය කරගත්ත ටික විතරයි ඔබට දුක් දෙන්නේ. ඔබ තේරුම් ගත්තොත් මේක හාත්පසම ලෝකේ තියෙන දුකයි කියලා ඔබට විශේෂයෙන්ම දුක මම කියා ගන්න වෙනකොට දුක අනාත්ම වශයෙන්, පරතෝ වශයෙන්, තුච්ඡ වශයෙන්, රිත්ත වශයෙන් අනාත්ම වශයෙන් දැක ගන්න පුළුවන්. ඒක ලොකුම ලොකු දර්ශනීය වෙනසක්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වෙනසක්. ඒක ලේසි නෑ තාර්කික ක්‍රමයකින් ලබා ගන්න. නමුත් තාර්කික ක්‍රමේ නැතුව අපේ මොළේ වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ නිසා සරුවචන් වහන්සේ මේ දුක් සියල්ලම එක එකනාගේ දුක් සියල්ලම විශාල පිටුසිතුම කැනලා පෙන්නනවා. මේ ඔක්කොම ඇනලා පෙන්නපුවාම මේ පිටුසිතුමේ කතාවක් තියෙනවා. විශාල චිත්‍රේ කතාවක් තියෙනවා. ඒකට කියනවා සර්වඥතා ඥානය කියලා. සර්වඥතා ඥානයට කියනවා මේක එකනා එක එක පැත්තෙන් තම තමන්ගේ කතාව ගොතවුවට මේවා සියල්ලකම පිටිපස්සේ සමීකරණ තියෙනවා. අපි සියල්ලම පිටිපස්සේ හේතුඵල වාදයක් තියෙනවා. අන්නේ හේතුඵල වාදයට අපිට දැක ගන්න බෑ. සර්වචනන්සේ දකින්න විදිහට අපි තාමත් අර මමයාට කොටු වෙලා එහෙම නැත්නම් මම ආයනයට කොටු වෙලා මාන්නයට කොටු වෙලා තණ්හාට කොටු වෙච්ච නිසා. ඉතින් ඒ බව ඉස්ලාම් පෙන්වන්නේ සූතමේ වශයෙන් පෙන්නලා තමනුත් එක එක්කෙනෙක් වශයෙන් ගත්තාම මේ විශාල චිත්‍රයේ පුංචි තිතක් එහෙම නැත්නම් විශාල වැලි මළුවක වැලි තලාවක වැලි ඇටයක්. වැලි තලාව දිහා බලනකොට වැලියට සැලීම සමානයි. වැලි තලාවක් කියන එක වතුර තලාවක් නෙවෙයි. තනකොළ තලාවක් නෙවෙයි. වැලි තලාවක්. අන්නේ වැලි තලාවගේ සියල්ල දිහා දකින ඥාණය තමයි සර්වඥතා ඥාණය කියලා කියන්නේ. මොකද ඒක අවශ්‍ය නැහැ. සර්වඥතා ඥානයක් අවශ්‍ය නැහැ දුකෙන් මිදෙන්න. ඒ මෙහා ඒ සුත්තමේ ඥානෙ චිත්‍රය දිහා බලලා ඒ අනුව භාවනා කිරීමෙන් චින්තාමේ වශයෙන් කල්පනා කරලා භාවනා කිරීමෙන් බුදුජානනාංශයේ පෙන්නපු මේ විශාල චිත්‍රය තමන්ගේ කොටස අවබෝධ කිරීමෙන් අර මේ දුක මටම ආපු එකක් කිය අශවලා විශ්ින් කරපු එකක් කියලා ඒ තියෙන බොරු මතය ගැලවි ගියොත් මේ කතාවේ රජුරෝ මේ පසේ බුදු වුණා වගේ එක්ක ශාවක බෝධියක් ලබා ගන්න පුළුවන් නැත්නම් කෙලවරටම ගියොත් බුද්ධත්ව ලබා ගන්න පුළුවන් ඒ සඳහා සර්වචන් වහන්සේ විවිධ සූත්‍රවල මේ විශාල චිත්‍රය පෙන්නලා තියෙනවා. ඉතින් මට හිතුණා මේකේ මේ කේසිත දෝමනස, නෙක්ඛම්මසිත දෝමනස කියන දෙක පෙන්නලා තියෙන නිසා ඒකට ਸਰවචන්නාංශයේ පෙන්නන ඒ සලායතන විභංග සූත්‍රයේ කතාව මේකට සම්බන්ධ කරන්න සම්බන්ධ කළොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් තමන් කොතනද ඉන්නේ විශේෂයෙන්ම බණ භාවනා කරන කෙනෙක් වශයෙන් ඉතින් ඒක නිසා සර්වචනාංශේ විශාල චිත්‍රය පෙන්වීමෙන් කියනවා උන්වහන්සේට පෙන පෙන්නනවායි කියලා චත්තිංස සත්තපදා මිනිස්සු කල්පනා කරන කල්පනා ක්‍රම කල්පනා පෙත් මාර්ග 36ක් තියෙනවා ඒ 36න් එක තමයි අපි එක එක නායක එකනා තම තමන්ගේ අර්ථකථන දෙන්නේ තම තමන් නිදාසකට ගන්න එක්කනම වුණත් මේ 36 තැන් තැන් වල තැම්මාරු කරන ගතිය තියෙනවා ඒ නිසා මේ චත්තිංස සත්පදා කියලා කියන්නේ සර්වඥතා ඥානයි. උන්වහන්සේ ඒ සත්‍යින්ස චත්ත සත්පදා. තිසය ආකාර සත්‍යයන් කල්පනා කරන දේවල් පෙන්නලා ඕනම කෙනෙකුට කියනවා මින් පිට දෙයක් තියනවා කියලා. ඒ පෙන්වීම සඳහා උන්වහන්සේ කියනවා ච ගේසිත සෝමනසා ච නික්කමසිත සෝමනසා ච ගේසිත දෝමනසා ච නික්කමසිත දෝමනසා ච ඊසිත උපේක්ඛා ච නික්කමසිත උපේක්ඛා කියලා ගිහිගෙතර වාසය කරන්නන්ට ගිහිගේ වශයෙන් සොම්නස් ಜಾති සතුට වෙන්න කාරණා හයක් තියෙනවා පැවිද්දන්ටත් ඒ වගේ සතුට වෙයි කාරණා හයක් පැවිදි ජීවිතේ තියෙනවා ගිහිගෙතර ඇත්තන්ටත් දොම්නස් වෙයි කාරණා හයක් ගිහිගෙතර ජීවිතේ තියෙනවා පැවිද්දන්ටත් නික්කමසිත නික්මීම කළ ඇත්තන්ටත් දෝමනස්ස විහි කාරණා හයක් තියෙනවා. ගිහියත්තන්ටත් උපේක්ෂා විහි කාරණා හයක් තියෙනවා. පැති හයක්. පැවිද්දන්ටත් උපේක්ෂා විහි කාරණා හයක් තියෙනවා. ඉතින් මේක දිහා බලපුවම මේ කිසිම ගුණයක් නැහැ නමුත් මේක චිත්‍රේ විශාල කර පෙන්වීමක් පමණයි තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ ගිහිගෙතර වාසය කරන්නන් සඳහා ඇති වෙන සෝමනස්ස සතුටු කාරණා පෙන්වන්නේ මනාව රූ දැකීම, මනාව සද්ද ඇසීම, අනාප ගඳ රස පහස ධර්මතා අනුව සම්බන්ධ වෙනකොට ඒ කෙනාට gedara dora සතුට කියන එකක් තියෙනවා. ඉතින් ඒක සඳහා තමයි ඔය ලෞකික ඥාන එහෙම නැත්නම් ආමිෂ ඥාන ලෝකේ තියලා තියෙන ලෝකාමිත පරිසංයුක්ත ඥාන ඔක්කොම තියෙන්නේ ඔය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ හය ලබා ගන්න. ඉතින් මේ වගේ තැනකට එකතු වෙන උගදෙනෙක් ඒ වගේදී සාමාන්‍ය මට්ටම ඉක්මෝලගේ රූප දැකපු ඇත්තෝ සාමාන්‍ය මට්ටම ඉක්මවලා සාමාන්‍ය කෙනෙකුට දැක ගන්න බැරි තරම් ශබ්ද જાති ආපු ඇත්තෝ කාන්ද රස පහස ධර්ම දන්නේ නැත්තෝ. ඒ නිසා මේ වගේ හැවිති විලා කටයුතු කරන විවික වෙලා කටයුතු කරන නැත්තඳ ඒ රූප ශබ්ද කාන්ද රස ස්පර්ශ ධම්ම නොලැබීම නිසා දරිද්‍රතාවයට පත් වෙච්ච ඇත්තෝ නෙමෙයි. යම් ප්‍රමාණයකට ඉව ඉක්මවලා ගිහිලා මේ ගිය නිසා මේ වෙලාවදී සීකර ගන්න ඕනේ. අපි මේ සතිපට්ඨාන දැනගන්න ඉස්සෙල්ලා අපේ ජීවිතය යොමු වෙලා තිබුණේ මොකටද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මේ අනික් අයට වැඩියෙන් ලබන්නේ. කොහොමඩක්වත් ලබන එක නෙවෙයි ප්‍රශ්නේ. අල්ලපු ගෙදිට වැඩියෙන් ලබන එකයි ප්‍රශ්නේ. ඒක තමයි මේ ලෝකයේ ධර්මතාවත් එක්ක තියෙන උරුට්ටුව තරංගය තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා රූපවල කේවල තත්වයක් නැත්තේ නෑ සංසන්දන මතුව තත්වයක් තියෙන්නේ. අපි හැමලා දාතල ලැබුවට වැඩියෙන් ලබන්න ඕනේ. අල්ලපු ගෙදරට වැඩියෙන් ලබන්න ඕනේ වෙන ආගමකට වැඩියෙන් ලබන්න ඕනේ වෙන ජාතිකට වැඩියෙන් ලබන්න ඕනේ ඒ සඳහා ඉතින් නිතරම අපිට ගහගෙන කැලපට ගහගෙන ඉතින් කඹරනවා රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ඒ වගේම නික්කම්මසිත සෝමනස්සේ කුත්තරවචන්සේ සඳහන් කරලා තිනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හරහ ඒ රූපයන් උදට භාවනා කරලා ඒ භාවනාව හරහා ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විරාගය විමුක්තිය ලැබුවට පස්සේ එයාට හම්බ වෙනවා මෙච්චර කල් මන් රූප පිළිබඳව මොකද්ද උත්සාහ කරේ අර ලෝකාමීෂ පටිසංයුත්තව දැන් රූපය හරහා බැලුවට පස්සේ නැත්නම් රූප කර්මස්ථානයේ කෙරුවට පස්සේ එයාට හම්බ වෙනවා විරාග නිරෝධ පටිසංයුත්ත සපක් ඒක ලෝකාමීෂ සංයුත් එකක් නෙවෙයි ඒක ඇත්තටම විවේකජම් පීති සුඛං. ඒ වගේම ශබ්ද සම්බන්ධී අපි සාමාන්‍යයෙන් රූප ශබ්ද ගන්ධවක නෙවෙයි භාවනාවේදී කියන්නේ පරියන් කියනකොට පොට්ටබ්බය වායෝ පොට්ටබ්බ රූපේ සම්බන්ධ කරගෙන නමුත් කතාව යන්නේ මුලදී රූප ඊගාට සත්ත්‍ය ඊගාට ගන්ධ ඊගාට රස ඊගාට ධර්ම. ඉතින් මෙන්න මේ ක්‍රමයට මේ හය අර ගේසිත සෝමනසේ ලබා ගන්න කර්ම වෙන හයම කර්මස්ථාන හයක් වශයෙන් කෙනෙකුට විවේකේ ලබා ගැනීම සඳහා උදකලා ලබා ගැනීම සඳහා තෝ නෙකමචිත සෝමනස ලබා ගැනීම සඳහා හේතු වෙලා තියෙනවා. ඒක බහු ජනතාව දන්නේ නැහැ. එයත් තාමත් සැනකෙලි වලට යනවා, භෝජන සංග්‍රහ වලට යනවා, සෝමනස ලබා ගන්න. නමුත් මේ වගේ පිරිස් විවේක ස්ථාන හොයනවා. ඔයලා ඉදිරිපත් වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මනසිකාරීත්නම් වලහා ඒ හරහා විවේකජ වීති ප්‍රීති සුඛයක් විරාගයක් නිරෝධයක් ලැබෙනකොට විශාල සතුටක් ඇති වෙනවා අනේ අපි මෙතෙක් කල් කිරුවේ මොනවද අපි කවදද මේක දුවා දරුවන්ට කියලා දෙන්නේ අපි කවදද අපේ සහෝදරයන්ට කියලා දෙන්නේ අපි කවදද මේක ඥාතියින්ට කියලා දෙන්නේ කියලා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව සමනුපස්සනය එතන සම්මර්ෂණය දැකපු කෙනාට සංසන්දනාත්මක ශෝභනසක් ඇති ඒක අපි කියනවා නික්කම ගේසිත නික්කම සිත සෝමනසය කියලා. ඒ වගේම සර්වඥාන්සි සඳහන් කරනවා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නොලැබීම නිසා අල්ලපු ගෙදර තරම් නොලැබීම නිසා හිතපු තරම් නොලැබීම නිසා මිනිස්යන්ගේ බරගාන දුම්නසටපත් වෙලා තියෙන එකට අසහනයි කියලා කියනවා. ඒක කියනවා ආතතිය කියලා. දැවිලි තැවිලි ඉතින් ලෝකයේ ඔක්කොමලා අද ඉන්නේ විශාල අසහනෙක. විශේෂයෙන්ම දිනු රටවල රාජධානි වල විශාල පිරිසක් අද ඉන්නේ අසහනේ. මොකද මේ ජීවිත දෝමනසය ඒ ලබා ගන්න ඕන දේ ලැබිලා නැහැ. මූලික අවශ්‍යතාවය නෙවෙයි මෙතන කතා කරන්නේ සංසන්දනාත්මකව අල්ලුවේ දෙට වැඩිය. අල්ලපු රටට වැඩිය. අල්ලපු ආගමට වැඩිය. අම්මට තාත්තට වැඩිය. ඉතින් ඒක සඳහා දෝමනසටපත් වීම දිගටම තියෙනවා. ඒ වගේම තමයි ඒ යම් කිසි කෙනෙක් ගිහිගේ අතහැරලා ගිහිල්ලා භාවනා කළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මටයි අවශ්‍ය කරන ඥාණය ලැබුණේ නැහැ කියලා මට මේ අවශ්‍ය කරන ධ්‍යාන ලැබුණේ නැහැ කියලා මට මේ අවශ්‍ය කරන මාර්ගඵල ලැබුණ නැහැ කියලා ඒ අනු අනු විමුක්ඛ වූ ඒ අනුත්තර විමුක්ඛය මට නොලැබීම නිසා දුම්නසෙන් පසු වෙනවා සියලුම සංඛ්‍යා. සියලුම යෝගාවචර. කමඨා සුද්ධ කරන එක හොඳටම පැහැදිලි. හැම කෙනාම ඉන්න කනගාටුව. ඊගායකට ගිය ගමන් කනගාටුව දෙගුණ වෙනවා. ඊගායකට ගමන් දෙගුණ වෙනවා. මොකද අර ඒ ලබාච්ච දේ ලබාගත් ප්‍රමාණයට අවශ්‍ය පොරට නොලැබීම නිසා. ඒ නිසා නෙක්ඛම්ම සිත දෝමනසේකුත් තියෙනවා. භාවනා කිරීම නිසා, පැවිදි වීම නිසා, ගීගය අතහැරීම නිසා, ජීවිතයක් නෙවෙයි මේ භාවනාව හරියෑම නිසා භාවන හරියන්න හරියන්න ඉදිරියට යෑමේ තියෙන ඒ ආශාව පිපාසකති වැඩි වෙන පටන් ඒ ස්පෘහා පිහා කියලා අනුත්‍රේසු විමුක්ඛේසු පිහං උපට්ඨපේති බොහාම නිවන් ලබන්න තියෙන ආශාව වැඩිකම නිසා දෝමනසක් පාල වෙනවා එතකොට ඒ කාර්ය ගෙදර දින්දැද්දී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නොලැබීම නිසා හෝ සංසන්දනාත්මක අවතක්තියට ලක් වීම නිසා ඇති වෙන දෝමනසී වගේ පැවිදි වුණාට පස්සේ භාවනා කරන ගත්තට පස්සේ මේ රූප ශබ්ද ගන්ධ රස පිළිබඳව මුලැමැදාක තේරෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඉවන් වීම තේරුම් ගත්තට පස්සේ නැත්නම් අරමුණ හොඳට දෙපිට තමා ගත්තට පස්සේ අවශ්‍ය කරන මාර්ගඵල ලැබුණ නැහැ කියලා ධ්‍යාන ලැබුණ නැහැ කියලා ඥාන ලැබුණ නැහැ කියලා විශාල දුකක් තියෙනවා. ඒක ඇත්තටම කියාගන්න බැරි දුකක්. ඒක කියන වෙලාව තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. කමඨාන් සුද්ධ කරන හැම වෙලාවෙම පශ්චාත්තාපය ප්‍රකාශ කරනවා මට හරි ගිහිලාද තියෙන්නේ මට වැරදිලාද තියෙන්නේ ඉස්සරහට දයන්නේ මං පස්සට දයන්නේ මං සමතේද කරන්නේ මං විපස්සනාද කරන්නේ මං කියලා හැම කෙනාගේම ලුණු වතුර බොනකොට වගේ නෙක්ඛම් සිල් දෝමනසක් ඒ වගේම කතාව සම්පූර්ණ කිරීම සර්වඥාන්සේ පෙන්නනවා උපේක්ෂාවක් තියෙනවා. ගියහන්නත් තියෙන උපේක්ෂාවක්. ඒ කියන්නේ පැවිද්දට භාවනා නොලමිච්ච කෙලමිච්ච නැති ඒ වගේම නෛෂ්ක්‍රමය කරන ලද ගීගේ නික්මෙච්චතරත් උපේක්ෂාවක් තියෙනවා ඒ පළවෙනි උපේක්ෂාව උපතජනසේ සඳහන් කරලා තියෙන්නේ ඒ කෙනා මේ දන්නේ නැති නිසා යමක් නොතේරෙන නිසා පරපතලකමක් දන්නේ නැති නිසා සියල්ල කෙරෙහි ඇති කරගන්න ආචාර උපේක්ෂාව කාරණා කාරණා දන්නේ නැහැ ඒ නිසා ලිම්මඩියා වගේ ගෙයිගෙන් බා වගේ එළියේ කාරණා මොනවක්වත් දන්නේ ඒ නිසා කාරණා නොදැනීම හරහා මෝඩකම හරහා තව විතර්ක ඥාන සංසන්දනාත්මක ඥාන නැතිකම නිසා උපේක්ෂාවක් හදා කරගන්න ඒ නිසා අතපොරවන බුදියන්න පෙළඹෙනවා. ඒකට කාරණාවකට විශේෂ විවේචනාත්මකව බලන්නෙත් නැහැ. ඒකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. නමුත් භාවනා කරන කෙනාට මේ ධර්ම මේ අනේ මේ රූප ශබ්ද ගන්ධ රස දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනකොට එපා ගතියක් ඇති වෙනවා. නීරස ගතියක් ඇති වෙනවා. කම්මැලිකමක් ඇති වෙනවා. ඒක බුදුරජාණන්ස පෙන්නනවා. ඒ රූප සත්ත්ව ගන්ධ රස විනිවිද ගියාට පස්සේ තියෙන උපේක්ෂාව. ගිහියට තියෙන උපේක්ෂාව, අඥාන උපේක්ෂාව. ඒකට මුහුණ දෙන්නේවත් නැතුව යුද්ධේ එනකොටම හමුදාවෙන් අශ්‍රේ જાති උපේක්ෂාවකුත් තියෙනවා. ඉතින් මේ උපේක්ෂා දෙක නික්කමසිත උපේක්ෂාව, ගේහසිත උපේක්ෂාව කියලා සඳහන් කරනවා. නැත්නම් අඥාන උපේක්ෂාව සහ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව කියන්නේ. ඉතින් මේ 6 හයේ 6 තමයි මිනිස්යන්ගේ චිත්ත ප්‍රවෘත්ති පවත්තන ක්‍රම 36 වශයෙන් සර්වචන්සේ පෙන්වන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් මීට එහා ගිය එකක් පෙන්වන්න අන්න එහෙමනම් සර්වචන්සේ පුළුවන්. ඒ නිසා සීල ආගම් වලට එහා සීල චින්තනයන්ට එහා ඉස්ලාම් බුදුජානනාංශය අර තුසංගහෝ පබ්බචිතායි ඒකා පැවිදි වෙච්චත් අන්න මෙන්න මෙහෙම සංග්‍රහ සමාව නැහැ කියලා ඔන්න දුකක් තියෙනවා. අතෝ ගහට්ටෝ සම් මේ මේ ගියත්තන්ට ගේහසිත දුකක් තියෙනවා. මේ ඔක්කොම දුක් මල්ලකට දාලා ගත්තාම මෙන්න මේ කියන විදිහට චත්තින්ත සත්තපදා කියන එකට තේරෙනවා. ඉතින් මේක ආධ්‍යාත්මික දෙයක්. මේක කොච්චර කටපාඩම් කරත් පාන් හම්බ වෙන්නේ නැහැ අපිට රුපියල් හම්බ වෙන්නේ නැහැ අපිට ඩොලර් හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ බුදුහාමරංගේ බුදු සාරවඤ්ඤතා ඥාණය මෙන්න ලෝකේ තියෙන දුක ඔක්කොම ලෝක ධර්ම සියල්ලම මේ මල්ලට වැටෙනවා. ඉතින් අපි මේ මේ 36න් යම් යම් ප්‍රදේශ අත්දකලා තියෙනවා. ජීව වශයෙන් අපි සාර්ථක වෙච්ච වෙලාවල් තියෙනවා. නිෂ්කර්මේ කරාට පස්සේ යම් යම් සාර්ථක කරලා තියෙනවා. ජීව වශයෙන් අපි දුම්නස් වෙන්න කාරණා තියෙනවා. පැවිදි ජීවිතේ දුම්නස් කාරණා තියෙනවා. ජීව වශයෙන් අපි යම් යම් දේවල් වලට අඥාන උපේක්ෂාව පෙන්නලා තියෙනවා. පැවිදි වුණාට පස්සෙත් අපිට කම්මැලිකම නීරසකම උපේක්ෂාව ඇවිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන්සේ මේ 30 30ට ඔක්කොම දාගෙන එකින් එකට එකින් එකට yaadෙන වේකී ක්‍රමයට ගැලපෙන හේතුඵල ධර්මයට ගැලපෙන න්‍යාය ක්‍රමයක් විස්තර කරනවා. මේ පතේ බුදුරජාණන් වහන්සේ කියන්න ඇති ඒ පාර වෙන්න ඇති. නමුත් ඒ පසේ බුදුරජාණන් වහන්සේ න්‍යාය පෙන්වෙන්නේ නැහැ. එයා මේකෙන් හිත අරක් කරගෙන පැවිදි වෙලා පැවිද්දෙන් ගම්පොත් වෙන් වෙලා විපස්සනා කරලා පටිබුදු වුණා කියලා සඳහන් කරනවා. සරුවච්චන් වහන්සේ මේ වගේ දේවල් අරගෙන මුළු චිත්‍රය පෙන්නලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ගේහසිත සෝමනස්සයක් තියෙනවනම් ඒ ගේහසිත සෝමනසයට වඩා සූක්ෂමයි නික්කමසිත සෝමනසය කියන එක බුදුහාමට පෙන්නනවා. ඊතරතරවල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන ලැබීමෙන් සාර්ථකත්වයක් කියලා එකක් තියෙනවානේ. ජී ජීවිතේ ඊට වැඩි උගක් සියුම් මේ නික්කමසිත සෝමනසය ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සියල්ලමකම මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගතිය විරාග ගතිය නිරෝධ ගතිය පටිනිස්සග්ග ගතිය දකිනකොට තේරෙනවා අර සියලු ඥාන වලට වැඩිය වැඩි මේ නික්කම්මසිත සෝමනසය නමුත් මේ බහු ජනතාව ඒක දන්නේ නැහැ. ওই ලෝකේ තියෙන සත්කාර සම්මාන සිලෝක එකක්වත් මේ ධර්මයේ තේරුම් අරගෙනත් නැහැ. ලෝක සත්කාර සම්මාන සිලෝක දෙන්නේ අර ගියසිත සෝමනස්සය වැඩි කරගන්නයි. ඒ නිසා ඒ ඇත්තෝ නික්කම්මසිත සෝමනස්සය গুপ্ত ධර්මයක් විදියට, ගූඪ ධර්මයක් විදියට පහත් කළ සලකනවා. නමුත් ඒ ඇත්තන්ගේ යටි හිතේ ලොකු ආශාවක් තියෙනවා. මේ නික්කම්මසිත සෝමනස්සය ලබා ගන්න හැබැයි ගිහි ගිය අත නෑ. ඒ තියෙන ඒ වලියෙම කක්ක වලියෙම ඉඳගෙන සැප ලබන්න එහෙම නැත්නම් විවේකයක් උදේකලාවක් බලාපොරොත්තු වෙන නිසා අද වර්තමාන ලෝකයේ දියුණු රටවල් වල කරන පරිශ්‍රණ දිහා බලනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වනවාසීව බඩ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ හිතේ গুপ্ত தত্ত্ব හොරකම් කරන්න පුළුවන්. ඒ අවතාර ක්‍රමය එහෙම නැත්නම් හිතින් හිතට බලපාන ක්‍රම අරගෙන තව කෙනෙක් මරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බණ භාවනා කරන කෙනාගේ ඥාණය අපිට පරිශනාකාරයක් ඇතුලේ ආවරණය කරන පරීක්ෂණාගාරයක් ඇතුලේ ගන්න බැරි. ඉතින් මේක විශාල මොළ පුපුරන්න මේ දවස්වල කල්පනා කරමින් කෝටි ගණන් වියදම් කරනවා. ඒ ගීගේ අතහරින්නේ නැතුව එහෙම නැත්නම් අවශ්‍ය පරිසරයේ සාධක දෙන්නේ නැතුව මේ කෙලිම විපස්සනාව කැට කරලා පෙත්තක් ගිල්ලලා විපස්සනාව දීරයක් හදලා ඉන්ජෙක්ෂන් එකක් දීලා එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරලා මේක දෙන්න ගොඩාක් පරිශ්‍රණ යනවා මේ දවස්වල. ඒවා දිහා බලනකොට වැලි කිසෙල්ල මේ කරන ළමයෙක්වත් කරන්නේ නැතරම් බොළඳ තුච්ච පාහර වැඩ වගේක් යනවා. ඒ මොකද තීරුම් අරගෙන තියෙනවා නෙක්ඛම්මසිත සෝමනසය, ගේහසිත සෝමනසයට වැඩි වැඩි කියන්නේ. නමුත් යටත් වෙන්න කැමති නැහැ. නමුත් ඊටත් වැඩි සියුම් කාරණාවක් යෝගාවචරයන් තීරුම් ගන්න වෙනවා. බුදුචානන් වහන්සේ පෙන්නනවා ගේහසිත සෝමනසය නෙක්ඛමසිත සෝමනස්සේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. తත්‍රි දන්නේ සායි දම්පජහත කියලා. ඊගේ විදපු සැපක් තියෙනවා නම් ඒ සැප සියල්ලටම වැඩිය මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විනිවිදීමෙන් ලබනවා. නැත්නම් රූප කර්මුණ වශී කර ගැනීමෙන් රූප කර්මස්ථානය නතු කර ගැනීමෙන් ලබන්න පුළුවන් බව බුදුජානසෙ මෙතනදී තර්කයට පෙන්නනවා. ඊට පස්සේ කියනවා ගේයසිත දෝමනස්සය කියලා එකක් තියෙනවා. ඊතරතොරේ මේ රූප සද්ද ගන්ධ රස ලැබීමේදී නරක දේවල් ලැබීම සෝ අවශ්‍ය දේවල් නොලැබීම නිසා එහෙම නැත්තම් පැවිදි වුණාට පස්සේ මාර්ගඵල නිවන් ලැබීම නිසා ඇති වෙන දුක්නස ඒ දෙකමත් කියනවා gedara dore මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම නොලැබීම නිසා ඇති වෙන දුක්නසට වඩා හොඳයි මේ මාර්ගඵල නොලැබුණා කියලා ධ්‍යාන නොලැබුණයි කියලා විපස්සනා ඥාන නොලැබුණා කියලා ලැබෙන දුක්නස හැබැයි මේ යෝගාවචරය වශයෙන් අපි එක එක කරාට එකට දොස් කියා ගන්න. ඒක හොඳ නෑ කියලා. නමුත් ත්‍රිඥානති කියනවා gedara dore ඉඳගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිගේ නොලැබිලා ඇතිවෙච්ච දුම්නස රෙඩි මේක හොඳයි. ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බුදුජානනාංශගේ කල්පනා ක්‍රමය මොකද්ද කියලා මේ වගේ හිතා ගන්න පුළුවන්. ගේහසිත සෝමනසයට වැඩිය හොඳයි ගේහසිත දෝමනසය. නික්කමසිත සෝමනසයට වැඩිය හොඳයි නික්කමසිත දෝමනසය. නෙක්ඛම් සිද්දෝමනසයට වැඩිය හොඳයි, ගේ සිද්දෝමනසයට වැඩිය හොඳයි නෙක්ඛම් සිද්දෝමනසය. ඉතින් මේක තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හදන කෙනාගේ ආකල්පමේ වෙනස. දුක්ඛ සත්‍ය බලාපොරොත්තු වෙන එකනාවේ සෝමනස්සය පස්සේ යන කෙනෙක් නම් එයා ඒකාන්තේම ආත්ම වංචාවක් කරන මිනිසෙක්. එයාලා කවදාකවත් ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ ආකල්පමේ වෙනසක්වත් ගන්න. කග්ග විසාන කප්පෝ කියන එක හිතන්නත් බෑ ඒක අසත්පුරුෂයෙකුට සද්ධර්ම දෙන්න කියනවා. කුපින්මද එක ගුණ නුවණින් ගුණ දහමින් වෙලුවත් උගේ ගතිය ඕනාරි මැරුවක් කියලා කියනවා. ඒ මොකද යා හොයන්නෙම එක්ක නිකම්මසිත ගේසිත සෝමනාසේ නැත්නම් නිකම්මසිත සෝමනාසේ. මේ බුදුරජාණන්සේගේ පටන් ගන්න බව හැබෑව. නමුත් පෙන්නලා දෙනවා ගේසිත සෝමනාසයට වැඩිය හොඳයි නිකම්මසිත සෝමනාසේ. ගේසිත දෝමනාසයට වැඩිය හොඳයි නිකම්මසිත දෝමනාසේ. ඔය ගේහිත උපේක්ෂාවක් තියෙනවා ගෙම්මැඩියෝ වගේ. ලිම්මැඩියෝ වගේ දන්න ශේෂ්ත්‍ර විතරයි පිටතිවල් හොයන්න කියන්නේ නැතුව ඌව පිළිබඳව අපේ උපේක්ෂාව කියලා. ඇත්තට ඒක කියන්නේ අඥාන උපේක්ෂාව. නමුත් භාවනා කරනකොට උපේක්ෂාවක් වෙනවා භාවනාව විපාකේ. භාවනාව නීරස වෙන. භාවනාව ඒකාකාරී වෙන. එතකොට අර gedara dore අඥාන උපේක්ෂාට වඩා මේ භාවනාවේදී ඇති වෙන ඒකාකාරී ගතිය උපේක්ෂාව හොඳයි කියන්නේ. ඒක නිසා බුදුන් ඉස්සල්ලාම කරන්නේ ඒසිත සෝමනසය දෝමනසය උපේක්ෂාවයි නික්කමසිත සෝමනස දෝමනස උපේක්ෂා මාර්ග ප්‍රතිස්ථාපනය කරන්නේ. මේකත් එච්චර ලේසි නෑ මේක විශාල යුද්ධයක්. මේ යුද්ධය තමයි අපි තැන් තැන් වල දිනලා තියෙනවා මේෙන් වල තැන් තැන් වල පෙරදිලා. පෙරදෙන්න හේතුව මේ කග්ගවිශාන කප්ප කියන මේ ආකල්පමය වෙනස ඇතිලා නැහැ. අපි හැම වෙලාවෙම පළවෙනිය වෙන්න හදනවා. දිනන්න හදනවා. හැම දිනුමකම මේ දෝමනසෙට ඊට නොදී සෝමනස ඉස්සරට යන්න හදනවා අපි ආපහු මුලටයි යදී. එනිසා භාවනා ජීවිතය යනකොට දොම්නසක් පැමිණීම සෝමනසකට වැඩිය හොඳයි. ඒ නිසා ඉස්සල්ලාම ගේසිත සෝමනස දෝමනස උපේක්ෂා කියන මේ තුනම නික්කමසිත සෝමනස දෝමනස උපේක්ෂා වලින් ප්‍රතිස්ථාපනය කරුවා බලන කිරීමම උගදෙනෙක් හිතන්නේ මේ gedara dor ප්‍රශ්න වලින් පැන යන්න හදනවා. ජීවිතේ ජීවත් කරවන්නේ නැතුව අමුතු තත් වලටපත් වෙලා නිවන් දකින්න හදනවා. ඇයි බැරි ගෙදරිලා නිවන් දකින්න. ඇයි බැරි ගෙන්ද කප්පලේ භාවනා කරන්න. ඇයි බැරි කඩිගසට භාවනා කරන්න කියලා හරියට අභියෝග කරනවා. ඒ පැත්තට 99%ක්ම ඡන්ද දෙනවා. නමුත් කෙනෙකුට සිද්ධ වෙනවා මේ නෙක්ඛම්ම සිත දේවල් වලට යන්න නම් ගේ සිත ඒවල් කැප කරන්න ඕනේ කියලා. తాවකාලිකව ඉස්තිරව. කැප කරාට පස්සේ යම් කිසි කෙනෙකුට හම්බුනොත් නෙක්ඛම්ම සිත මට වර එක වර එක භාවනා හරියාව නිසා විරාග නිරෝධ ධර්ම පහළ වීම නිසා සැපක් පහළ වෙනවා. නමුත් ඉච්ඡරනේ මං එතන කියලා හිර වෙලානේ මං දැන් ඉදිරියට යන්නේ නැහනේ. මං දැන් ඊගාට මොකද කරන්න ඕනේ කියලා දෝමනසක් පහළ වෙනවා. ඒ නිසා එnde end end end තමන්ගේ අර උපේක්ෂා ගතිය එහෙම නැත්නම් මේ භාවනාවේ තියෙන තල්ලුව අපි කියන සංවේගය කියලා අඩු වෙන ගතියක් එනවා. ඉතින් මේ තුනම ලකූ ජයග්‍රහණ තුනක්. ජීහසිතත් එක්ක බලපෑ නමුත් ඊටාමත්ම මාරුයි භාවනා යෝගාවචරයකට ඒක වචනින්ම කියන්නේ වැඩි කල් භාවනා කරපු යෝගාවචරයකට පෙන්නලා දෙන්න. මේ නික්කමසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන තුන ඒකාන්තීම ගේජිත සෝමනස්ස දෝමනස්ස උපේක්ෂාට වැඩිය ශේෂ්ඨයි. ඒක බුදුසජනාසේ නමම වශයෙන්ම සඳහන් කරලා තියෙනවා. දැන් තියෙන්නේ නික්කම්මසිත සෝමනස්සේ නික්කම්මසිත දෝමනස්ස මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. මේක තමයි යෝගාවචරයට මොනම තාලෙන්වත් විකුණන්න බැරි අදහස. Tamanට හම්බ වෙන මේ භාවනා කරලා හම්බෙට මේ විරාග, නිරෝධ වගේ ධර්ම දැකලා එයින් යන සතුට වැඩි හොඳයි. අනේ මට තාම මෙතන හිටියට ඉස්සරහකට ය아가න්න නෑනේ. තාම හිටපු තැනමනේ. තාම නෑනේ ධානයක් ලැබිලා. තාම නෑනේ මාර්ගඵලයක් ලැබිලා. තාම නෑනේ විපස්සනා ඥානයක් ලැබුණේ නැහැ කියලා හම්බෙන මේ දෝමනසය භවනා මාර්ගයේදී අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුක් තේරුම් ගත යුතු දෙයක් මේකට අපි නිබ්බිදාව කියලා අර්ථයක් නිබ්බිදා ඥානය කියලා කියන්නේ ඒ සොම්නසට වඩා හොඳයි මේ දියෝ නෙක්කමසිත දෝමනසය ඒක නිසා ඒ විශේෂයි නිර්වින්දනයක් ඕනේ හිතේ නැත්තම් සැප වෙන ගතිය නිතරම තියෙනවා අර මේ ලෞකික ගතිය. ඒ නිසා මේ දෝමනසයට කැමැති වීම එමුණත මට ඊගාවදී ලැබුණේ නෑ මට ඒක කොහොමද ලබාගන්නේ මේ ගුරුවරයෙක් කරන්න බෑ මේ කර්මස්ථානෙ මේක කරන්න බෑ මේ භාවනා මධ්‍යස්ථානෙ මේක කරන්න බෑ එක දැනකට මම යන්න ඕනේ කියලා හැම යෝගාවචරයකටම එකවරක් ඕ හිතෙනවා. ඒක පිළිබඳව කිසිසේත්ම කාටවත් කරන්නේ බෑ. නමුත් ඒක භාවනාවේදී ඉදිරියට යන වෙන දක්ෂ යෝගාවචර විතරක් හම් වෙන දෙයක්. අන්න ඒ දෝමනස්ස විශේෂයි ලෑස්ති වෙන මනස. මේ සෝමනස්සේ ප්‍රතිස්ථාපනය කළ දෝමනස්සට යනවයි කියලා කියන්නේ තණ්හාව වෙනුවට විරාගය පහළ වීම. එහෙම නැත්නම් සෝමනස්සය කියලා කියන්නේ තණ්හාව ආශාව. ඒක අපිට ඉස්සෙල් අවශ්‍යයි මේ ජීවිතයේ රස බලන්න. යෝගාවචී ජීවිතයේ රස බලන්න. නමුත් ඒක ක්‍රමයෙන් නිර්විත නිබ්බින්දණයෙන් අයින් වෙන්න ඕනේ. නිර්වේදී හරහා නිබ්බිදාවර අයින් වෙනකොට තේනවා මේ සංසාරේ තියෙන දුක විශ්වගත දුක මට දැන් මේ භාවනා හිතේ නිකම්ම හිතේ දෝමනස්ය වශයෙන් තේරෙනවා. මිනිස්සු නම් කියනවා අර જાති හම්බුණා මේ જાති හම්බුණා භාවනා ජීවිතේ තියෙන මෙන්න මේක ලබා ගන්නයි ඒක ලබා ගන්නයි කියලා නමුත් මම එකතන කරකැවෙන රෝදයක් වගේ ඒ දුම්නසාගත තත්වයක දැන් ඉන්නේ මේ ධම්නස රූප ශබ්ද ගන්ධ රස ධම්ම ස්පර්ශ විසේ නෙවේය මේ ධම්නස තියෙන්නේ අනුත්තර විමුක්ඛය විශේෂය කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ඒ මනස තාම සතියේ ඉන්නේ. ඒ මනස තර සාම වීර්යය තියෙනවා, සද්ධාව තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. දන්නවා අවශ්‍ය දේට ළඟා වෙලා නැහැ. මෙන්න මේ දෝමනස්සේ පෙන්වන්නට වචන දෙකක් අපේ සාසනය සඳහන් කරලා තියෙනවා අසන්තුට්ඨිතා අපපටිවාරිතා කියලා. ඔය ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න එපා. කීකියාතරප ගැන මහලොකට සතුටු වෙන්න එපා. යෝගාවචර කිච්චි ගැන සතුටු වෙන්න එපා. අපිට තව ඉස්සරහ ගොඩාක් වැඩ තියෙනවා. පේනවනේ දැන්. ඒ නිසා ලද තේන් සතුටු වීම ඇති කරන්න එපා. ඒ ආධ්‍යාත්මික ළඟාවීම් කෙරෙහි අසන්තුට්ඨිතාවේ තියාගන්න ආමිෂයේ කෙරෙහි සන්තුට්ඨිතාවේ තියාගන්න. ආමිෂයට ඇති කියන්නේ කරගන්න භාවනා ජීවිතය ඉදිරියට යන්නේදී දැන් ඇති කියන්නේ යන්නේ. කොච්චරද කියනවනම් රහත් උනත් තමන්ගේ දිනචරියාව රකින්න රහත් උනත් පුළුවන් තරම් ඒ ප්‍රතිපත්ති ටික රකින්න අරියට රහත් වෙච්ච කෙනෙක් නැති කෙනෙක් වගේ. ඒකට කියනවා අසන්තුෂ්ඨිය අපටිවාණිතා කියනවා කරට උඩින් හැරිලා ආපහු බලන්න එපා. දැන් නම් ගොඩක් යන්න තියෙනවා දැන් මෙතන හති අරිමුද කියලා කම්මැලි වෙන්න එපා කියලා. පිටිපස්ස හැරිලා බලන්න එපා සංසන්දනය කරන්න එපා ගත්ත ඒක අරගෙන ඉදිරියටම යන්න. ඉතින් අන්නේ දෝමනස්සයට පුරුදු කිරීම උදාහරණයක් වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ සාමාන්‍ය පොලිස් බටයන්ගෙන් දක්ෂයෝ තෝරාගෙන ඒගොල්ල විශේෂ කාර්ය බල හමුදාවට පුහුණුවක් දෙන්න ගියාම සාමාන්‍ය පොලිස් බටයන්ට වැඩිය දැඩි රූල් ට්‍රේනින්ග් එකක් දීලා තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට ගන්නේ. ඒ ට්‍රේනින් එකට ගියාට පස්සේ පොලිස් ට්‍රේනින් එක නෙවෙයි හම්බෙන්නේ. බරපතල මේ කියන්නේ විශේෂ කාර්යබල හමුදාවට අවශ්‍ය ට්‍රේනින් එකක්. මොකද්ද දෙන්නේ? හතුරෙකුට අහුවෙච්චාම හතුරෙක් කරන ටික හමුදාවේදී පුහුණුවක් වශයෙන් දෙනවා. උට ඇටි වෙන්න ගන්නවා. ඇටි වෙන්න මඩ ගොඩවල් වල දානවා. ඇටි වෙන කටු කම්බි වල ගෙලිනවා. ඇටි වල වැලේ යන්න පුරුදු කරනවා. ඇටි වෙන්න කුඩල්ල කණ්ඩ දෙමින්ද පුරුදු කරනවා. ඒක තමයි පුහුණුව. කියන්නේ සාමාන්‍ය පොලිස් බතිරුන කරන්න බෑ. නමුත් ඒ තෝරාගත්ත ටිකකට විතරයි ඒක කරන්නේ. දැන් හිතෙන්න ගියාට පස්සේ යා කිව්වොත් එහෙම මේක මට මේ උසස් වීමක් කියලා මට දෙන්න මේ අපා දුකක් නේ කියලා ඒ මිනිස්සයා කොහොමඩක්වත් දේශ කාර්යඵල හමුදා වෙත ආකල්ප සම්පත්තිය නැහැ. ඒක ගහලා පොලිසියමුත් එනවනේ. ඇත්තටම පොලිසිය දක්ෂ කෙනෙක් තමයි මේ පුහුණුවට ගන්නෙ. මේ පුහුණුවේදී එයා දක්වන ආකල්පය සාමාන්‍ය මිනිහෙක් පැත්තෙන් නම් උ සාමාන්‍ය පොලිස් පැටියෙක් කරගන්න. ඉතින් ඒක තමයි මේ යෝගාවචරයෙන් අතට ගියාට පස්සේ ඒගොල්ලෝ සොම්නස බලාගෙන යන්නේ. නමුත් ලැබෙන්නේ ධොම්නසයි. මෙන්න මේ දෙක අතර වෙනස පෙන්වන්න බණ කියන්නේ. භාවනා කරන ගමන් බණ කියන්නේ. මේ පුරුදු කරන්නේ එන්නේ එන්නේ මේ ධෝමනසයට සතුටින් බාර ගන්න. මගේ අවශ්‍යතාවතාව මිෂ්ඨ වෙලා නැහැ. ඒ නිසා මේ ගත්ත පරිතද කර ගැනීම ඉදිරිය බලන ගතිය, අසන්තුට්ඨිතාවය අපපටිවාණිතාවය මම ඇති කරන්න යන්න ඕනේ කියලා. ඉන්නේ සෝමන දෝමනසෙටේ පුරුදු කිරීම බුදුජානන් වහන්සේගේ දක්ෂම දේ තමයි රාහුල පුංචාඳුරණ දීපු පාඩම් පරිටි. මොනම හේතුවකින් අවස්ථාවක් දුන්නේ නැහැ. මම මේ තාත්තා ගෙදර ගිහිල්ලා අඬ ගන්න ඇවිල්ලා පැවිදි කිව්වේ තාත්තා බුදුහාමුදුරුවෝ කියලා බුදුජානන්සේ රාහුල කුමාරට හිතන්න ඉඩ තිබෙන්නේ නැහැ. මම පැවිදිනේ රාහුල මහා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ළඟ කියලා නම්බුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. හැමදාම වැලි දෝතක් උඩ දාලා වැලි මඬු අතු ගාලා මිච්චරක්මට දවසේ උපදෙස් ලැබේවා කියන තරමට යනකම් අන්තිමට වැසිකිළිය නිදාගෙන නිදාගන්න තැනක් නැතුව වැසිකිළිය පුතියගත්ත කුමාරයෙක් බාටපත් කරනවා. ඒක ලියවලා සියල්ලන්ටම නියතමානී නැත්තන් අතරේ ලොක්කා බාටපත් කරනවා. ඒ ටිකටම تعلق කරා අවුරුදු 15 අතේදී පැවිදි කරපු මේ පොඩි එකා අවුරුදු 21 වෙනකම් භාවනා කරා. ඒ අතරතුර විදුපුත් ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. හැබැයි ධර්මයෙන් අනුග්‍රහ කරලා තියෙනවා. චූල රාහුලෝ ආද අම්බලට්ටික රාහුලෝ ආද මහා රාහුලෝ ආද හැම සූත්‍රයකින්ම ගිහිල්ලා පුංචි රාහුල හාමුදුරන්ට බණ කියනවා. හැබැයි ඉතින් කඩේ මුණින් නමල වතුරක් කරුවා වගේ රාහුල හාමුදුරන්ට තේරෙන්නේ නෑ. බබුදු ජානනාචි උත්සාහ කරේ කවදාකවත් ඒ කිටි මාර්ග වලින් മന്ത്രിතුමාගේ ලියුම දීලා පගා ගහලා නිවන් දක්වන්න ඒ දෝමනසේ තේරුම් ගන්න ඒ නිසා අවුරුදු 45කට වැඩි ජීවත් වෙන්න බැරි වුණා රාහුල පුච්චාමරන්ට ਸਰවචනසට කලින් පිරුණා බෑ. ඒ තරමටම මේ දෝමනසේ ස්වභාවය පෙන්ලා දුන්නා ඒත් පාරමිතා පුරාණ අපුත්තමේ ඉතින් ඒ නිසා අද කාලේ කෙනෙක් බුදු වුණා නම් ඉස්සල්ලාම මේ ස්කෝලර්ෂිප් දෙවි තමන්ගේ දරුවන්ට දැන් තියෙනවනේ බුදු වෙලා නැතුණට රහත් වෙච්ච කට්ටිය ඉන්නවනේ දැනෙන්නේ ඒ කට්ටිය කරන්නේ එහෙමයි මේ කෙටි මාර්ග කියලා දීලා වහාම නිවන් දක්වනවා. මේ දෝමනස්සේ ගුරුතරා බෙහෙත් බොන්නා වගේ මඟ වල යනවා. නමුත් මේ මේ ආලායතන විභංග සූත්‍රයේදී පෙන්නනවා ගේචිත සෝමනස්සයට වැඩිය හොඳයි නික්කම්මසිත සෝමනස්සය. ඊට වැඩිය හොඳයි ගේසිත ගේසිත දෝමනස්සය ඊටත් වැඩිය හොඳයි නික්කම්මසිත දෝමනස්සය. නිසා යෝගාවචරය හම්බෙච්චාම ඒ යෝගාවචරයට කතා කරන්න තියෙන්නේ අපි මේ කරගෙන යන වෙලාවේදී අපි දුක පැමුණුනහම වෙත පැමිණුනහම ඒ දුක વિશેයි අපි දක්වන ආකල්පය ඒ ආකල්පයේදී බැලුවොත් හැම කෙනාම කතා කරන්නෙම ලෝකාමිෂය සම්බන්ධයෙන්මයි කිසිම කෙනෙක් මන් තව දැකලා නැහැ මේ නික්කම්මසිත දෝමනස්ය ආපුවාම ඒක සතුටක් පාටපත් කරන ඒක ආඩම්බරයක් බවටපත් කරගත්ත කිසි කෙනෙක් මන් දැකලා නැහැ ඒක බුද්ධ දේශනාවේ පවා ඊටාම කලාතුරකින් සඳහන් වෙනවා ඒක මානේ දෝමනස්යක් තමයි. පැහැදිලිවම කියනවා අරමුණ ගෙවි යනකොට දෝමනස්යක් තමයි. නමුත් ඒක සෝමනස්යක් විදිහට බලපෑම නැත්නම් ප්‍රීතියක් සුඛයක් විදිහට නැත්නම් සත්‍යයක් සම්පජඤ්ඤයක් විදිහට බලපං කියන එක උඟ දෙනෙක් හිතන්නේ හොඳ පීයකින් තමන්ට අපෝ දැනගන්නවා. ඒ නිසා මේ නික්කමසිත දෝමනස්යට ගුණදී මතින් බලනකොට යෝගාවචරයේ සප්පුරුෂද සප්පුරුෂද කියන කොහොඳටම තේරෙනවා. ඒත් බොහෝ විට ඒ දෝමනසට හේතුව එක්ක චීවර පින්ඩපාත සේනාසන කිලම්පස කියලා සිව්පසෙ අල්ලනවා. ඒ වෙනතන තමන් ගත්ත කමටහන වැරදි කියනවා නැත්නම් ගුරුවරයා වැරදි කියනවා නැත්නම් භාවනා මධ්‍යස්ථාන වැරදි කියනවා. මම සුද්ධයි. මම හරිම අහිංසකයි. මම හරිම කැපකිරීමක් කරපු කෙනෙක්. නමුත් බලන්නකෝ මට මෙහෙම කරන්නේ. මෙහෙ මෙහෙම කරව මටත් මෙහෙම කරානේ කියලා ඒ දෝමනසය අර ඇලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාලා කොටනකොට කිරි දරුවා ඇති වෙනට වැඩි අමාරුවෙන් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේ දෝමනසේ අනිවාර්යම විදිය යුත්තක්. ඒක සෝමනසේට වඩා සූක්ෂමයි. ඒ වෙනත සෝමනසේට වඩා සත්පුරුෂයි. සෝමනසේට වඩා ගැඹිරයි. සෝමනසේට වඩා අනුත්තර විමුක්තියට ළඟයි. ඒ නිසා මේ දෝමනස ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා අපේක්ෂා කරගෙන යන්න. හැම කටයුත්ත දිගම බලාපොරොත්තු වෙන්න මෙන්න මෙහෙම දෝමනසක් එනවා. ඒක මේ කවුරුත් කරපේ ගන්න මේ ලෝක ස්වභාවය මේකයි. ඒක මට පේන්නේ අහවලා විසින් මට කරන්නත්තා. නැත්නම් අසවල අතුරා විසින් මගේ මිතුරාට කරන්නත්තා. ඉතින් මගේ මනාපෙට අසවලා විසින් හතුරුකමක් කළා කියලා. කිසි විදියකට මොනම තාලෙන්වත් මේ කග්ග විසාන කප්ප ඇති කරගත්තේ නැති කෙනාට ඒ දෝමනස්සයක තියෙන සති සම්පජඤ්ඤය පේන්නේ. ඒ ඒ දෝමනස්සයක තියෙන ප්‍රීති සුඛය පේන්නේ. යම් වෙලාවක මේ දෝමනස්සය අරහා දුකසි කියන්නේ කනස්සල්ල කනගාටුව තමයි. ඒක ප්‍රීති සුඛයක්පත් කරගත්ත මනුස්සයාට හැම කෙනෙක්ම බුදු කෙනෙක් වගේ පේනවා. හැම ධර්මයක්ම සද්ධර්මයේ වගේ පේනවා. එයා දන්නව කොහොමද මේකෙන් මේක ගොඩ ගහගන්නේ කියලා. හැබැයි මේ මනුස්සයා ගොළුෙක් බවටපත් වෙනවා. මේ මනුස්සයා කොරෙක් බවටපත් වෙනවා. ඒකට සමාජය විසින් කොරෙක් කරනවා. එතන සමාජය විසින් වහදෙනවා. එතන සමාජය විසින් උහිරේ දානවා. මේ හැම දෙයක්ම එයා දැනගන්න ඕනේ මේ මිනිස්යන්ට තේරෙනවා මෙතන මොකද්ද යනවයි කියලා. ඒ මිනිසුන්ට දරා කියා ගන්න බෑ. ඒ නිසා මිනිසුන් নানা ප්‍රකාර සැලසුම් හදනවා. නමුත් මේ තේරුම් කග්ගවිසාන කප්පේ ගත්ත එකන ඒ සෑම දෙයක්ම ආහාර කරගන්නවා. පුද්ගලික කිසිම මට කරන ලද්දක් නෙවෙයි. මේ කර්මානුරූපව හේතුඵලනුව සිද්ධ වෙනවා. ඒකෙන් එයා උත්සාහ කරන්නේ මේ ඒකට සම්බන්ධ වෙන නියෝජිතයා මං වෙනුවෙන් පවු නොකර ගනීවා. එච්චරයි. මේක වලක් කරන්න බෑ. නමුත් මේ කර්මයක් ගෙවෙන වෙලාවේ තව කෙනෙකුට ඒක පටවන්න කියලා පවරන්න කියලා හේතු කාරණා දක්වන්න කියලා අමන වෙන්න එපා. අසත්පුරුෂ වෙන්න එපා. මේකෙදී හේතුඵල ධර්ම තේරුම් අරගන්න. ඒ පුද්ගලයාටත් වැඳලා ස්තුති කරන්න වෙන දවසක් එනවා. ඒ වේපුසයඩෝ සඳහන් කරලා තියෙනවා භාවනාදී කරදර කරන කෙනා භාවන තමන්ට බාධා කරන කෙනා හොඳටම තමන්ගේ කර්මස්ථානචරයට වැඩිය මගේ සතිය තියෙන්නේ මෙතනය මගේ සමාධිය තියෙන්නේ මෙතනයි කියලා එයා තේරුම් කළ දෙනවා මෙතනින් එහාට උඹට බෑ ඉවසන්න. උඹ මෙතෙන් යනක ඉවසනවා ඒ ඉවසුම් මට්ටම තීන්දුව කරලා පෙන්වන්නේ අසත්පුරුෂය තමයි. ඒ මං දුදනෝ දනෝ බාධාවක් කරනවා. නමුත් එතකොට මේ සත්පුරුෂයා හිතන්නේ එයාගේ බාධා නෙවෙයි ප්‍රශ්නේ. මගේ සතිය දුර්වලයි. මගේ සමාධිය දුර්වලයි. මම ඒක හදාගන්න ඕනේ. මෙච්චර තියෙනවා. මෙතෙන්ට නෑ. අන්න හරියට මායිම තේරුම් කරලා දෙන්නේ ඔය කවුරු හරි බාධා කරන කෙනෙක්. කවදා හරි හිතනවා ඒ සානස කියනවා හිතලා බලන්නේ කියලා මේක තමයි ඉක්මෙවයි කියලා. තමන් ඒ බාධා වික්මවල දැන් ඒ කරදරයට ගාණක් නැහැ. එතකොට යාට සතුටක් ඇති වුණොත් මං ඉස්සර මෙතේදී සති කඩාගත්තා. මං මෙතේදී සමාධි කඩාගත්තා. දැන් මම මේක ආහාර කරගත්ත නිසා මට දැන් ඒකට වැඩි උරුස්සන යන්න පුළුවන් කියලා. යාට සියුම් ස්තුති හැඟීමක් පහළ වෙනවා අර කරදර කරපු කෙනාට. මෙයා තමයි මට මේකට අභියෝගය දුන්නේ. මෙයා තමයි මට මේක මගේ අඩුපාඩු පෙළලා දෙන නිසා මම මෙයාට ස්තුති කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ශාන්ස් කියනවා ගිහිල්ලා ස්තුති කරන්න මොඩ වෙන්න එපා. ඉතින් ස්තුති කරපන්. අනේ මේ මනුස්සයා, ඒ මනුස්සයා අන්තිම හතුරේ. ඒ මනුස්සයා අන්තිම ගන්තිකාරයෙක්. ඒ මනුස්සයා අන්තිම කේලංකාරයෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා දීපු අභියෝගයේ ඉක්මවපු දවසේ පේනවා මේක වෙන කාටවත් කරන්න බෑ. යාම එතන ඉඳලා මේ වැඩේ කරන්න ඕනේ. අම්මට තාත්තට කරන්න බෑ. යාළුවෙකුට මේක කරන්න බෑ. ඒ නිසා ඉක්මවපු දවසේ මනසට ස්තුති වන්දන වශයෙන් අනාත්ම වශයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් යානි යුචෙක් වෙලා වැඩේ වෙලා තියෙනවා. මෙහා පැත්තේ මනස සත්පුරුෂයෙක් එයත් ඒකට ගහ බැන ගන්න ගියේ නෑ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගැටෙන්නේ නැති පහු වෙනකොට තේරුම් ගන්න හරියට තේරුම් ගත්තට පස්සේ සියෝම් සතුටක් එන්න පටන් ගන්නවා. බුදුහාමුදුර විතරක් හිටියන සාසනය හරියන්නේ නෑ. දේවදත්ත කෙනෙක් ඉන්නම ඕනේ. දේවදත්ත නැතුව සාසනය සම්පූර්ණ වෙන්නේ නෑ. විද්‍යාචාන්තවාදී රටක තල්ලි දීලා හරි විපක්ෂ නායක කෙනෙක් ඉන්න ඕනේ. විපක්ෂයක් තියෙනවා නැත්නම් පාර්ලිමේන්තු වාදි ගන්න බෑ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සෑහෙන වේදම් කරන විපක්ෂේ නැති කරන්න. ඒ වගේම විපක්ෂ නායක ආරක්ෂා කරන්න තබන. ඒකට ආණ්ඩු හරි ලේසි කරගෙන යනවා. ඉතින් උඟ දෙනෙක් හිටනවා මේ විපක්ෂය කියලා කියන්නේ හතුරෙක් කියලා නෑ. කමේ කනප්පුවේ තුමේ පාත්තුනේ කනප්පුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂය විපක්ෂය කියන තුනේ එකක්වත් නැතුව දුන්නා. මේ නිසා ඒ තමන් වෙත පැමිණෙන මේ දෝමනස්සේ සෝමනස්සේට වඩා භාවනා පාඩමක් උගන්වනවා. වඩා ගැඹුරක් උගන්වනවා කියන එක තේරෙන්න හොඳටම තමන්ව ප්‍රේම කරපු එකකින් ගුටි ගන්න. තමන්ම විශ්වාස කරපු කෙනෙක් විශ්වාසෙ බිඳින්න. ඒක තමයි කියන්නේ දුස්සංගහෝ පබ්බජිතානි ඒකා. පැවිදුණාට පස්සේ සමාකාරව සංග්‍රහ නොකිරීම සහ කට්ටියකට කොන් කිරීම මට දුස්සංගහාවක් වීම එකක්. අතෝ ගහට්ටෝ සම්මෝදයන්තෝ ඒ ගෘහ ජීවිතයේ හම්බ වෙන මේ ගැටුම් සම්බෝධයන්තෝ සම්බෝධ කියලා කියන්නේ සම්බාධක කද්දාකත් ඉවර නැහැ. තාත්තා හිතනවාම තාත්තා කෙනෙක් වෙච්ච දුක් විඳිනවා කියලා. අම්මා හිතනවා අම්මා වෙච්ච දුක් විඳිනවා. ලුකෝය හිතනවා මේ ලුකෝය වෙච්ච නිසා දුක් විඳිනවා. දුකක් හිතන ලොකුවක් වෙච්ච නිසා දුක් වෙනවා. බාලමල්ලි හිතනවා මම බාලමල්ලි වෙච්ච නිසා දුක් වෙනවා. බාලනංගි වඩබීසි හිතනවා මම බාලනංගි වෙච්ච නිසා දුක් වෙනවා. ඔක්කොමලා අනිත්‍ය උන්ට සාපේක්ෂව හිතනවා මුන් අනිත්‍ය උන්ට ඕන නම් මට මේට වැඩි සැප දෙන්න පුළුවන් මම එකක්වත් මට සලකන්නේ නැහැ කියලා හැම එකම විඳිනවා. බුදුහාමුදුර ඔක්කොටම ගත්ත අපි සේරම විඳවනවා කිව්වම එක එකනාගේ මොන බලන හැබෑද කියලා. තමන් විඳවන එක විතරයි තමන්ට පේන්නේ මම මේ පොඩි මල්ලේ හින්දා දුක් විඳිනවා කියලා තමයි හිතන්නේ. ඉතින් නමුත් සම්බෝධ කරාවා සම්බාධයේ සම්බාධය ඝාට සම්බාධය ගීගදරත් එක්ක කොහොමද තියෙනවා. ඉතින් මේක සංසාර දුක සමස්ත දුක කේවල දුක අවබෝධ කරගන්නට පාවිච්චි කරන්න කොච්චර බලල් මනසක් ඕනද කොච්චර තමන්ගේ මේ කට්ටෙන් එළියට යන්න ඕනද වැඩිය ගෙම්බා ලිඳෙන් එළියට යන්න ඕනද ඒකෙන් බගින් එළියට යන්න ඕනේද? ඉතින් අර උපේක්ෂාව සාපේක්ෂ මේ මෝඩ උපේක්ෂාව දිනකහහ නිදෙන් එළියට යන්න එපා. දින ඇතුලේ නෙල උපේක්ෂාවයන් කියනවා. ඒකෙන් බා ගෙන් එළියට යන්න එපා. ඇතුලේ දින උපේක්ෂාවයන් කියනවා. නෑ එහෙම වෙලා උපේක්ෂාව ගන්න බෑ. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව. එළියට ගිහිල්ලා බලන්න ඕනේ. බැලුවට පස්සේ අර කේන්දර දෝමනස දෝමනස ගියේ සිත දෝමනස ඉක්මවලා ගියා. අරමුණක් විශේෂීම තමන්ගේ ගුරුවරයා විශේෂීම තමන්ගේ භාවනා මධ්‍යස්ථානයේ විශේෂීම එකම දිගට කරගෙන යනකොට ඒක විශේෂී නිරස ගතියක් එනවා. ඒක විශේෂී ඒකාකාරී ගතියක් එනවා. ඒකේ උපේක්ෂාවක් එනවා. ඒක මේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකදේම සුදු වෙලා කියන එක කර්මලේ දෝෂයක්වත් බල්නිකාගේ දෝෂයක්වත් නෙවෙයි එක දේ නැවත නැවත අසුරු කරනකොට එන උපේක්ෂාව කාණිවාරේම හරයන් අනිවාර්යයෙන්ම අරා යන්න ඕන. එතනදී පිල්මාරු කරොත් එතනදී අටුමාරු කරොත් ලොකු සාංශ කියනවා අත දනවට ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා. අර අතේ තියෙනක මේ අතට දානවා, මේ අතේ තියෙන ඒ අතට දානවා. දෙමෙනවට කුරුල්ලා වැස්ස වෙලාවේ අතින් අතට යන්න ගියොත් තෙමිලා නැහැ. හිටපු තැනම තෙමීගෙන හිටියොත් පිටකට තෙමිලා බේරෙනවා. මුත් වැස්සේ පියාඹන්න ගියොත් අපි පියා බන්නෙම වැස්සේ. කලබලයක් වෙච්චුනාට පස්සේ තමයි තීන්දුව කරන්නේ. එපා වුණාට පස්සේ තමයි විනිශ්චය කරන්නේ අම්මනයි, අසික්කිතයි, අමනුස්සයි, පෙරේතයි, යක්ෂයි, භූතයි. තීන්දුව ගන්න ඕන රහයත් තියෙනවා. එකක් තියෙනවා රහසක් හයියක් තියෙනවා තීන්දුව අවශ්‍ය නැහැ. අපි තීන්දුව ගන්නෙම කලබල වෙලා අතගත දාන. ඉතින් ඒව හැම එකක්ම ප්‍රඥාන උපේක්ෂාවෙන් යන්නේ යන්නේ එතනදී ඒ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂානට අපි දැන් සංකාර උපේක්ෂාව කියලා ගමුකෝ. සංකාර උපේක්ෂා මට්ටමට ආවට පස්සේ ආට පේන්නේ මොකද? භාවනා කළා හරියට එකයි, වැරදුනත් එකයි. රූපේ තිබුණත් එකයි, නැතිුණත් එකයි. වේදනා තිබුණත් එකයි, නැතිුණත් එකයි. ශබ්ද ඇහුණත් එකයි, නැතිුණත් එකයි. ඉතිරි තිබුණත් එකයි, ඉතිරි ලැබුණත් එකයි. ඒකෝචරේකක්ක විසාන කප්පෝ කියලා කියන්නේ අනවශ්‍ය දෙයින් වෙන්වීම නෙවෙයි කොයි දේ තිබුණත් අවශ්‍ය නම් තමයි බාර ගන්නවා අනවශ්‍ය නම් කනන්නුකේ නිකන්. ඒක අඥාන උපේක්ෂාවයි. නොදැන කරන මෝඩ උපේක්ෂාවක් නෙවෙයි හොඳටම දැනගෙන මේ දේ කරොත් මට විවේකය ලැබෙනවා ඒකෝචරය ලැබෙනවා මේ දේ කරොත් මට කැළඹිල්ල ලැබෙනවා. එහෙමනම් කැළඹිල්ල ලැබෙන්නේ යටයි. තමයි කම්මැලිලා නිදිමත වෙලා කුසීත වෙනවනම් ඒකචර ජීවිතේ පැත්තක දාලා කලබල ජීවිතයට යනවා. ඊළ මේක ආය අවශ්‍යල ගන්නවා. ඒ එකක්ක සදාකාලික දේවල් නෙවෙයි. අවස්ථානුකූලව මේ ලෝකේ ඕනම දෙයක් තියෙනවා. ඒක තැම්පත්වම වෙන්න පුළුවන් අඥානුපේක්ෂාව හරහා. ඒක නැත්තම් ක්‍රියාකාරී ජීවිතයකට ගෙහිල්ල වෙලා හිත අවශ්‍ය ගන්න පුළුවන්. මෙන්න මේ දෙක සමබර කරන්න දන්නේ කනා බහුලීගත කරන්නේ ඒකචාරීකම. උද්දකලාව. විවේකේ. ඒ කියලා සම්පූර්ණ අතපිට අත තියාන ඊට වෙච්ච බල්ලෙක් වගේ මුල්ලකට හේච්චලා කුසීත වෙන්න යන්නේ අවශ්‍ය වෙලාවට එළියට ගිහිල්ලා ඇඟරත් කරගන්න. ක්‍රියාකාරී වෙනවා. නමුත් හැම අයිකාඩ් ලිද්ද ලැබිච්ච ගමන් ගිහලා තමන්ගේ විවේකයේ වචනය කරනවා. අන්න ඒ සඳහා උගදෙනෙක් හිටනා මේ ඒකචාරී ජීවිතයේ නැකක් අග්ග විචාන ගතියට කාය විවේකෙම තියෙන්න ඕනේ කියලා අඥාන උපේක්ෂාවෙන් කරන කතාව. තව ඊ කෙනෙක් හිතනවා චිත්ත විවේකයෙන් විතරක් පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ ඔය දුස්සංගවෝ පබ්බජිතානී එකා කියලා අමාරුවෙන් පැවිදි වෙනවා. පැවිදිලා නිතරම කල්පනා කරනවා මට අවශ්‍ය දේ ලැබුණේ මට අවශ්‍ය ජීවපසේ ලැබුණේ මට අවශ්‍ය තහන්න මාන ටික ලැබුණේ කියලා ඒ දුස්සංගහ කල්පනා කරන හොඳට සමාධියක් ලැබලා ඒ දුකේ විපස්සනාදී විතරයි ඒ ඔක්කොම දුක වෙනසමයි පිටලා තියෙන නිසා අපස්සුකෝ අපස්සුකෝ පරපුත්තේසු හොත්වා මේ පරපුත්‍රයන් කෙරෙහි අනුන්ගේ දරුවන් කෙරෙහි කිසිම අපේක්ෂාවක් නැති මේ මේ ජීවත් වෙනකොට මේකකටවත් අපිට දායකකමක් දායකකමක් තිබුණේ මේ මගදී කරේ දාගත්ත දෙයක් මේ පර අනුන්ගේ දරුවෝ ඉතින් ගෑණි වේසකම් කරලා හම්බෙච්ච දරුවා අතේ තියාන මගේ කිරි පුතේ කියලා නලවනකොට ගෑණි කුස්සියේ ඉඳගෙන hina වෙනවලු ඒක හතර hinaවෙන් එකක් අපි මේ පැවිදි වෙලා hina වෙන hina වෙilla අඬන ඇඬිල්ලත් ගෙදර ගෑණි කුස්සියටලා hina වෙනවා. අනේ මෙයා කමෙන් මොකක් අල්ලන්නද මේ නලවන්නේ. මොකක් අල්ලන්නද මේ තැවෙන්නේ කියලා බලනකොට මේ ආගන්තුකව හම්බෙච්ච දෙයක් අල්ලගන්න මේ තැවෙන්නේ. අපේ ප්‍රධාන අත්‍යවශ්‍ය දේ හුදකලාව නම් අපි ඉපදුනේ හුදකලාවේ. මැරෙන්නේ හුදකලාවේ නිවන් දැක්කත් නැත. ඒක තියෙද්දි මේ අතරමඟදී හම්බෙච්ච මේ කුණුකන්දල් තොගයක් පොළවේ දාගන්න. ඒක ලොකුවට අපි නම්බු කරලා හලකන්නේ ඒකත් එක්ක ලොකුවට වෛර වෙච්ච වෙලාවයි තමයි. ඕන මිනිහෙකුට පයින්කොට බලන්න අර එහෙම හිටපු එකා මෙහෙම වුණයි කියලා ඉස්සලා ಗುಣ ප්‍රකාශ කළා තමයි බලන්නේ. ඒ ප්‍රකාශ කෙරෙල්ල තමන්ගේම නොදැනුවත්කම. ඒකට සාපේක්ෂව මේ දෙයක් මෙයා කෙරුවා කියලා තමයි බලන්නේ. හැබැයි මේ දෙකම ආගන්තුකයි. අපි එක්කෙනෙක්වත් එක්කෙනෙක් එක්කෙනෙක් කර දාගෙන ආපු ගමනක් නෙවෙයි. බුදුජාණන් වහන්සේට අපි සංඝ වශයෙන් සම්බන්ධ වෙන එක හැබෑව. නමුත් සර්වඥයන් සඳහන් කරන සංඝයා වශයෙන් සම්බන්ධ වුණත් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ එනිසා බුදුජානනාංශයේ මහා සමය නැත්නම් දේවගණ බ්‍රහ්මගණ සිව්වස්තු පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකන සිව්වණක් පිරිසත් එක්ක තිබුණ සියලු මේ මහා සමය දේශනා කළා කියන මාට අයස වේවා කිසි කෙනෙක් අතරම ජනප්‍රිය නොවේවා මට විවේකී වේවා මට අයස වේවා කියලා බුදුන්සේ ප්‍රාර්ථනා කරනවා මේ බුදු වෙලා උදව් ලබන්න අමාරුයි. ඒ නිසා මේ ඒකෝචර එකක විසාන කප්පෝ කියන එක අදහස් කරන්නේ මේ කාය විවේකයමත් නෙවෙයි, චිත්ත විවේකත් නෙවෙයි. ඒක තමයි නිදර්ශන වෙන්නේ. නිහායික් මොලගිය මේ උපති විවේකේ කරන තමයි විපස්සනාව. ඒක ලැබුණාට පස්සේ ඒක නාග ඒ ඔක්කොම විසම බර දේවල් ඒ සංඝටක කියෙද්දි හරියට මැදපාට තෝරාගෙන යෑම සාමාන්‍ය කියලා තියෙන දී යටින් ඉදර ගෙනියනවා වගේ වැඩක්. එහෙම නැත්නම් කඹේ ඇවිදින්න වගේ කරන වැඩක් සමබරතාවයයි අවශ්‍ය වෙන්නේ දේවල් නෙවෙයි. ඒවා දේවල් අවශ්‍ය දේ අදුම කඩම ගන්නට යොදලා පොළොත් සම්බලක පදම ගන්නවයි කියලා කියන්නේ දුර්මිනිස් වැඩිවීම හෝ අඩුවීම නෙවෙයි දාන ප්‍රමාණය. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩේ හැම කෙනෙක්ම නිවන් දකින්නේ තමන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන්ගේ අත්දැකීම් හරහා ගොඩනගාගත්ත දවසේ මිස ආර්ය අෂ්ටාංග මාර්ගයේ සුපර් මාකට් එකේ නැහැ. නිසා අපි මෙතෙක් කල් ලැබලා තියෙන අත්දැකීම් මේ කියන විදිහට චත්තිංස සත්පදා ක්‍රමයට තේරුම් අරගෙන හෝ පැවිදි වුණාට පස්සේ සමාන සංග්‍රහවල නැති වීම නිසා එක විදිහක දුකක් තියෙනවා. ගෘහස්ත වශයෙන් සම්බෝධ පිළිලා තියෙනවා. නිසා අනුන්ගේ දරුවන් ගැන කල්පනා නොකර අපොස්සුකෝ ඒ ගැන අපේක්ෂා නොකර මෙතන මේ රාජ කතාවක් තියෙන පිට ගෑණික දරුවෙක් ගැන. නමුත් අපි හිතාමතා ඉන්න ලාභ සත්කාර සම්මාන සිලෝක දේරම පිට දානවා. අන්න ඒකට ගන්න නොසකා හිටියොත් කෙනෙකුට දැනට තමන් ඇත්ත වශයෙන්ම දැනටවත් උපේලා තියෙන මේ ඒකචාරී ජීවිතයට අගයක් ආඩම්බරයක් දීම තමයි සම්මා සංකප්ප කියන්නේ නැත්නම් කග්ග විසාන කප්පෝ කියලා කියන්නේ ඒක නොලැබිච්ච දෙයක් නෙවෙයි මේ ලැබිච්ච දේ තියෙන දේ කරඬුවක තැම්පත් කරලා උසස් තැනක තිබ්බහම එයාගේ ඇති වෙන ආකල්ප වෙනස තමයි මේ කග්ග විශානකප්පෝ කියන්නේ. නිසා මේ වගේ තැනක භාවනා කරන පිළිස් වලට ඒක ලබා ගන්න තියෙන අවස්ථාව ප්‍රස්තාව සහ හේතු සම්පatti නැත්නම් ණය ක්‍රමය වැඩි. නිසා ශිර්ධිනාට ඒ සඳහා වඩා ශක්තිය ධෛර්ය බලයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් මේ කාතාරත්‍යත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිර්ධිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා. Thank you. වැරදි මේ වෙලාවේ <clears throat> අවශ්‍යතාවයක් තියෙනවනම් සත්‍යක් තියෙනවනම් ප්‍රකාශයක් තියෙනවනම් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා නැත්නම් අපි යනවා ඒතාව තාජාදී ගාථා සජ්ජායනාවට ධර්ම දේශනා නිමාසට අධිකෝ කියනවා විපස්සනාවක් කරනවා වේදේ ඒක උදාහරණෙ එළියට අරගත්තේ කියලා. දැන් උදාහරණේ අනුකූල කල්පනා පින්නකොට ප්‍රථම ධානයේ ඉඳලා ඒකාඥානාතන ධානයට ඊට පස්සේ සංඥා වේදිතේ ඉඳලා පිළිපදින්න කියනවා. මම අහන්න කලට සර්වඥ ශාස්ත්‍රයේ සම්ම භාවනාවල් උපස්ම භාවනාවල් විදිහට ඉන්නම් පුළුවන් අවන් දෙකක් අන්තිම දිගවන්න. මොකද භාවනාවේ ඉස්සෙල්ලා භාවනාව අතර මම වෙනසක් කියන්න පුළුවන් කියලා මේ අනුකම්ප ප්‍රතිවදාසය ප්‍රතිවදාසය මොන දෙකයි අනුදාසය කියන්නේ. ප්‍රශ්න බලන දෘෂ්ටි කෝණේ මේ මේ වගේ වෙන්නේ ඕනාකාර දෙයක් අරගෙන ඕනාකාර දෙයක් අරගෙන උදේ ඉඳලා පරිලහට බලන දෘෂ්ටි කෝණයයි මේ අතර බලන එකයි මේ අතර බලන එකයි දෙකක් නෙවෙයි මෙයාට බලන්න හැම ආලෝක තරංගයක්ම ඇතුළේ කියලා පිටු කරනවානේ. මෙතෙන් කරන්නේ ඔක්කොම නිදි කරනවානේ. ඒක ධ්‍යාන ලැබලා මාර්ගපදව උදීන බලනකොට ඒක උදායි. කාර්යයක් හතෝ ධ්‍යානයක් නැත්නම් කරන්නේ විපස්සනා කරන සම්පූර්ණ වෙන එක සම්පූර්ණ කරන්නේ. ඉතින් යට ඉඳලා ඉහළ බලන කෙනාට හොඳම දේ තමයි සමස්ත පස්මදයක් කියනවා. මේකම අවශ්‍යයි. කියලා අනිවාර්යයෙන් මේ දෙකේ වෙනස පෙන්වලා දෙන්න ඕනේ මොකක්ද කියන්නේ පරිච්ඡේදයක්. ඒ ආරසා ගන්න ක්‍රමය තියෙන සතිය ඊටත් වැඩිය ප්‍රාථමිකයි. විපස්සනාට සම්බන්ධ වෙන්නේ. සතිය ඉන්නකොට යාට අනිවාර්යයෙන්ම මේ දෙකටම ආරාධනාවක් තියෙනවා. නමුත් මේ අමාර කට්ටිය චෝදනා කරනවා සතිය ඒකාන්ත විපස්සනා. මේ ගහන්න ගන්නවා. නමුත් යාට කියලා තියන්නේ සමතියක් ගන්න පුළුවන් සතිය නෑ. ඉතින් සතිය වඩන්න සතිය වඩනකොට ආයි ඉන්න තැනේ හැටියට මේ මේ ඕනේ ඕනි කරන එකේ මෙතනද ඉන්නේ මෙතනද ඉන්නේ මෙතනද ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා. යෝගාන්තර කියන්නේ නැද ඉන්නේ කියන්නේ. මේකත් හඳවනේ. බුදුහාමුදුරු විදලන්න බංග රහතන්නා. දැන් මෙතන ඉන්න මනුස්සයට මේ හැටි කිතු කර බණ උර දෙද්දාතේ බලපෑයි. ආයෙත් දැසේ බණ උර තියෙනවා දෙකක්. උඩපැත්තේ බලනකොට එතන යාගෙන් අහගන්න ඕනේ උදාහරණ කළා කියන්නේ මෙතන ප්‍රශ්න තේරුම් ගන්න ඕන තමයි මේ කියන්නේ රියැක්ෂන්. විරුද්ධවාදී මත කියන සමනකාරී විපස්සනා කරා විපස්සනා කරා සමනකාරී ඒක ඒක කුෂ්ඨ රෝගය. ඒ ඒක කුෂ්ඨ රෝගයක් නම් මේ කිසිම දැනක මම දැකලා නැහැ. ඒකෙන්වත් මේකෙන් දෙන්නේ. විපස්සනා කරනකොට සමති කියනවා කරප්පා. විනෝද. ජීවිතෙ දෙලිකේ. සමතකාරය ඉතිං අනිත්‍යයි. මේ කාටද පුළුවන් වෙන්නේ මේ රමතුන්ගේ කාට ගියාම තමන්ගේ විපස්සනාවෙන් ශේප් කියලා සමති කරගෙන ඉන්නේ. විපස්සනා කාර්යය කරනකොට තමන්ගේ සමතේ ශේප් කරගෙන විපස්සනාවට එක්ක ඉන්නේ. ඒ නිසා එක්කෙනෙකුට අපතේ බුදුහාමුදුර කෙනෙක් වෙන්න බුදුහාමුදුර සීල සත්‍යයක් කියන සමානවම දැරසි අර මොන කරන්න දන්නේ මගේ මගේ අනුගාමිකයන් විතරයි ඉතිවිල කඳවුරු කරනවා අන්තිමට එකක් හොයදයි ඒකල හැම වෙලාවම කටවලට විරුද්ධව කටයුතු කරනවා මේක සාධනීය කර්මයක් නාස්තික විචන තියෙනවා ඒ කතා යනකොට අනිවාර්යයෙන්ම වෙන්නේ නාස්තිකයි මම කරන්නේ අස්සප් පුරුෂයෙක් ඉදිරියට කරනවා නාස්තිකයි මොකද ඒ වාස්තේ මොකද්ද ඩිස්කෝ කරන්න හදන්නේ. නිෂේධ කරන්නයි කතා කරන්නේ. හද මේකත් මේ පිටේ ඉන්න මිනිස්සු ඉන්න ගොඩේ විතරක් ඉන්නවා නෙවෙයි. ඒ කරන හැම එකම අරයට කොනනවා. මේක නැති කෙනෙක් හොයනවා කියනකොට ගන්න පුළුවන් එකක් තියෙනවා. ඒ නිසා මේ දෙක දෙකක් කියනවා. මේකාගේ තියෙන සංසාරේ මේකාගේ ඉක්මුවට පස්සේ ඉතින් අපි අල්පකරන්නේ දේතා. සමථ විපස්සනා ආදී දර්ශී හොඳ නරක ඔක්කොම දේවල් සමාන දේශනා දෙන්නම් කියන්නේ අපි මේ විචාරයේ අමත විචාරයේ හිතේ තියෙන ස්වභාවය පාත්‍රයකටේ දින්න ආනාපාන සතිය වඩන්න නිවන හිත නැමිට කරලා කියලා එහෙම පටන් ගන්න. ඒකනේ පටන් ගන්නකොට ඇති වෙන ආකල්ප සංකප්පතිය කියන්නේ. අපිට විසාන කප්ප. මේ සඳහා මේ සියල්ලම කරනවා. අපිට කිව්වොත් විවේක වෙන්නයි. විපස්සනා කරොත් විවේක වෙන්නයි. ඉතින් අර අනුකූපක විවත යනකොට සිය සමාධි ප්‍රශ්න. ඔය විපස්සනා පැත්තට ගිහලා කෙලපැමුණාට පස්සේ මේ වර්ගීකරණය නිසා වර්ගීකරණය විඥානීකරණ බෙදා දැක්වීමක් ඕක නැතුව බෑ විඥානය උඩ පැත්තට ගන්න එපා ඉස්සලා. දැන් එයා දක්වන මේ බෙදලා පෙන්නලා පෙන්න බෑ කියලා බලපන් වෙන හැකියාව නිසා. ඒකට විඥානයේ තියෙන සත්‍යය දෙක තියෙන තාක්කල් අපි ගමනේ. දෙකක් නෑ මෙතන මේ දෙක ඇත්තටම මේ පොඩි දෙකට බින්දාට පස්සේනේ කළු දෙක වෙන්නේ. ඔයපත් බාර දෙන්නේ ඉතින් ඉස්සලා පොල් කිදී නෑ ඉරක් ගිහිල්ලා. අපි දෙකට බෙදලා කරනවා මේක කටුපැත්ත, උල්පැත්ත, මේක ඇස්පැත්ත. පොල් දෙකිය නෑනේ. බෙදන්න නැතුව වැඩ ගන්න බෑනේ. විඥාණය කරන්නේ වැඩක් නෑ කිසිය කියලා බුද්ධපාන. මේ නිවිලි දැන් තියෙන මොකද තියෙන අටකාලක් බලන්නේ මේක උල්පැත්ත, උල්පැත්ත, ඇස්පැත්ත කියලා ඇත්ත. මේ දෙකිය නෑ දෙකක්. ඉතින් මේ හතරක් දෙන්නේ. ලබු පැත්තට දෙන්නේ. ඒ වගේ මේ දෙකට බෙදීමමයි අපි මේ පිටිපන්නව දෙපැත්තෙන් පස්සෙ කරන විදෝන විදවිල්ල. අපි හොඳට තේරුම් ගන්න ජීවත් වෙනකොට මේ දෙක තේරුම් ගන්න නැත්නම් ඒක අගය කරන විදිහ නෙවෙයි ජීවත් වෙන්නේ. ආඩම්බර කරන විදිහ නෙවෙයි ජීවත් වෙන්නේ. අනුර ගන්න විදිහ නෙවෙයි ජීවත් වෙන්නේ. දෙකක් තියෙනවා. දෙකම එකයි. දෙකක් තියෙනවා. දෙකම එකයි ඊට පස්සේ අපිට අපිව මාට්ටු කරගන්න විදියක් නැහැ. ඔක අහගන්න විදියක් නැහැ කියන්නේ සමහර මේකට විශේෂඥය සමහර මේකට විශේෂ හැබැයි දෙකේ එකතු වෙන්නේ නැතුව ගමනක් යන්න බෑ අන්තිම දෙකේ වෙනස නැති වෙන දවස් තමයි නිවන් දකින්නේ අන්තරයි ඥාන මතක් වුණා දුතරයට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව සුහල අජත්තං හේතු සමතේ කියලා කොටස් දෙකක් දක්වන සූත්‍රයක් තියෙනවා මේකේ ග්‍රාම්‍යෝ කියන මෙන්න මෙහෙම යම් කෙනෙකුට දැන් අපි නිවන කතා කරන නම් අපි සති සම්පජානේ වඩනකොට යම්සි කෙනෙකුට මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ප්‍රකට වෙන්න පුළුවන්. සමතේ නැති. ඒ කියන්නේ ඔය ශරීරය තුලින් මතුවෙන යම් යම් ලක්ෂණ අනුව හිතේකට බැඳෙනවා වේගි. එතකොට එයා ඒක කොහොම හොඳයි කියලා අරගෙන ඒක දිගේ යනවා. ඒක තව කෙනෙක් සමතේට යනවා අර විපස්සනා අරමුණු නෙමෙයි යාට එන්නේ වැඩිපුර සමත. එයාට ප්‍රකට වෙනවා අධිපන් අධිතෝ චේතෝ සමත. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. යම් කෙනෙකුට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ප්‍රකට වෙනවා. එයාට චේතෝ සමතේ නැත්තම් වහාම ඉගෙන ගත්ත කෙනෙක් වගේ චේතෝ සමතේට මාන වෙලා ඒක පිළිතුරු. යම් විදිහකට හේතෝ සමතේ පමණක් පිළිවෙත වෙනවනම් අන්‍යා අධිපඤ්ඤා ධම විපස්සනාව නැත්නම් දැන් හේතෝ සමතේ ප්‍රතිදුණාට පස්සේ ගන්න අධිපඤ්ඤා ධම විපස්සනාව උකට කරගන්න. මේ දෙක සම්පූර්ණ වුණාට පස්සේ ආසවක්කයේ තින්ති යොමු කරන්න. ඒක ඒ සූත්‍රයෙන් ඒක විපස්සනා භාවනාවත් ඇත්තටම සමතේ වලපන්න. සංකීර්ණේ සාර්ථක මධ්‍යස්ථානයේ විපස්සනා වලපන්න. බුදුරජාණන් කියන්නේ සාර්ථක. හැබැයි එකක් තියෙනවා එච්චරයි මම කිව්වේ ඒකයි කියන්නේ මම කිව්වා විවසනා තරගල මුළු විවසනා දුරේ බොහොමද වක් කරනවා මේ මමදේ වලට දෙත් කියලා කිව්ව නැත්නම් අර අම්ම ගහනවා උන් උත්තර සාමයේ දුන්නොත් තේරෙනවා කොහොමද ෂේප් එක කියලා ඔය විවසනා කාර්යකාරී විවසනා කරන කියාම අම්ම ගහපු හරකෙක් වගේ ඉන්නත් දැන් අල්ලත් දැන් හොල්ලත් දැන් උඩින් යන්නේ ඉතින් අමතකාරී කාර්යකාරී පස්සේ එයා දෙනවා අතින් වක් කරලා අයිස්ක්‍රීම් දාලා මේ විවසනායි ෂේප් එක එතන ඉන්න කට්ටිය අයිලා උඹ අපිට රාහතෝද කියනවා පෙරාතෝද කියනවා අභිඥා දෙනවා අම්මල වල ඉවර ගියාට පස්සේ කොහොමද දේවා අපි බාහක් ගන්න නැතුව රමතේ බාහා අධ්‍යස්ථාන ගුරුවරයා සමදේ උගත් නිකන් රමතේ වගේ ඉතින් විපස්සනා සිද්ධ වෙනවා යනකොට ගුරුවරයා කියනවා කතා යන්න දරන්නේ ඔව් අපරාධික නීචන මට ගියා කියලා ඉතිපන් වඩ දිනන අභිඥාවෙන් දෙන්න කියලා ආ නම් බොන්නේ ඉස්සුවේ ඇත්තටම හොඳයි මේ ස්ථානේ බොහොම හොඳයි මොකද මම දෙන්නේ නම් පිටපස්සට ඒ නිසා දෙකටම යන්න යනකොට කර්මා කරලා ඒ ඔය කියන එක තමන්ගේ නේචර් එක අධිපඤ්ඤා නම් අධිපඤ්ඤා කියලා කියන්නේ අවිද්‍යාව නැති කිරීමෙන් නිවන් දකින්න. අපි සමත අධිචිත්ත කියලා කියන්නේ තණ්හා දුරු. ඉතින් මේ දෙන්නම අයින් කරන්න ඕනේ. සමහර දැඟම තණ්හා දුරු කර දෙන අවිද්‍යාව. තණ්හා දුරු කරගෙන ජීවිතයක් නේ යාට කියලා ආසාවක් නෙවෙයි රස තියෙන කන්‍යම් මරණ්‍යම් කියන්නේ. මේක තමයි මට මේ වැඩේ කෙරුවේ එච්චරයි කියන්නේ. ඒක කරන්නේ පරිඥාන වෙනකොට විඤ්ඤාණය නෙමෙයි බං. දැන් නිකන් 14 විතරයි. කමකට තියෙනවා ආශාව. ඊටසල අවිද්‍යාව ප්‍රශ්නයක් නැහැ. ඥාන ලබා ගන්න විපස්සනා මොකුත් නැහැ. මට ස්ථානාධිපති කෙනෙක් වෙන්න. නායකකම හම් වෙන්න. සම්මාන සිලෝක ලබන්න. ධනවල. ඊටසල කියන්නේ මේක කියන්නේ හරියන්නේ විපස්සනාෙන් බලන්න. ඉතින් විද්‍යාව කියන්නේ ඇත්තටම මේ දෙක අපේ විපස්සනා දෙකම අතේ තියාගෙන හදම ගන්න වෙලාවදී මේක වෙන්නම් මේකෙන් දාපන් මේක වෙන්නම් මේකෙන් දාපන්. මේ සම්මිනේ කර හුලස් යamak තියෙනවා. ඒ දෙක මෙඩෝ යනකොට තේරෙන්නේ නැහැ ඔක්කොම දැනනවා කඳවුරු දෙක දෙකේ අපිට ආනිසෝ විපස්සනා ආනිසෝ මේක රහත භාවනාවක් දැක්කම විවසන භාවනාවක් දැක්කම ඉතින් අර ඔය ඒ දුක් අතර වෙනවා ඒ කන ගහන යන පුරුෂයාගේ දුක ලබන අර කෙනෙකුට මුට ගහනකොට මුනේකට ඒකට ගහනවා දැන් මේ අනාත්ම සංඥාවයි ආත්ම සංඥාවයි ගත්තේ අත් සංඥාවෝ තනත් සංඥාවයි ගහපන් අනාත්ම සංඥාව ආත්ම සංඥාවෙන් ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ සූත්‍රයේ කියනවා මානු උද්‍යප්පේ දැකපු එකක්. උදේ නැවත නැවත දකින්නවා. ඌට කොහොමද අනාත්ම සංඥාව ගන්න පුළුවන්? මේ දේවල් මම කියලා පේනවා. වය නැවත නැවත දකින්න ඌට කොහොමද ආත්ම සංඥාව ගන්න පුළුවන්? උදේ අපි එනකන් තමයි ආත්ම සංඥා අනාත්ම සංඥා තියෙන්නේ. උදේ අපි ආවට පස්සේ මේක අවුත් අඟට ගන්නවා. මේක අවුත් මේකට ගහනවා. අපි දෙකම ළඟ තියාගන්න ඕනේ. කඩේ කඩේ යනවා ඒකම වෙන දර තමයි. මෙහෙම වෙන දුනා කරන්නේ නේ. ඉතින් මේක මොනම යකාටවත් බෑනේ බැලන්ස් කරන්න. මේක උදාහරණයක් නෙමෙයි. උදාහරණ දැන් දෙකම ඕනනේ දෙකම ඕන. ඒකට යෝගාවචරය භාවනා කරගෙන යන ගමන් ඉස්සෙල්ලා ගාන්නේ. ඡායමිකු කියලා කිව්වේ සමත වඩන්න ඉස්සෙල්ලා නම් හොඳයිනේ. සමාධිය වඩාගෙන විපස්සනාවට යන්නේ ඒක තමයි. මූලික වෙන්න උනේ මොකාර දෙන්නේ කියලා දෙන්නව කතා කරන්නේ. වෙන කියන්න ඕනේ මොනවා කව එනකොට ඔය කියන්නේ නැහැ සම්පූර්ණ වෙන්න ඕනේ. එනකොට මේක නෑ සමතේ මුල් වෙනවා නෙමෙයි. එනවා කිව්වේ. ආනාපාන සතියෙන් උඹ යනවනම් උඹ ආනාපාන සතිය බලන්න. ආනාපාන සතිය කියන්නේ හුස්ම ස්වභාවයව ගැනීම පිටවීම. ඒක තුල යනකොට ධාතු ලක්ෂණ මතු කරගෙන වඩා ප්‍රකට වෙනවා නම් හැමතිස්සෙම උඹ ඒකට යන්න ඕනේ. ඒක හරවන්න එපා අනිත් පැත්තට. එතකොට විපස්සනාටම බර වෙනවා. බැරි වෙලා ඔබ සමතේට යද්දාතරේ ධාතු ලක්ෂණයක් දෙකක් වෙනකොට ඒකට ඇරලා අරක බදාගන්න ඉන්නොත් අරකට බාධාවක්. දෙක අඳුනගන්න. සතිය තියාගෙන එන දෙයට ඉඳ දෙන්න. ඉඳ තියා. දැන් මෙතන වෙන්නේ දෙකම කරන්නේ. මූලික දැනීමක් නැතිම නියා මට වෙච්ච දේ මම මේ කියන්නේ. ආමුරුන්ටත් අල්ලන්නේ. යන්තිවට අපි බඩේ ආව පොදු. මේ ආමු සමාධියට ගැහුවා. විපස්සනා කරපන්. ඒකයි මොනේ. මතකනේ බඩ ගාවේ. එතකොට <laughs> මේ දෙක දැනගන්න අපිට කල් ගියා. ඒක නිසා ඉන එක දැනගන්නකොට සමතය කියන්නේ විපස්සනා කියන්නේ මොකක්ද කියලා දැනගෙන මම කෝකටද වැඩි බර වඩා ලේසි කෝකද කියලා තෝරගන්න. ඒක විපස්සනාවෙන් ගියත් එයාට යන්න පුළුවන් සුස් විපස්සනාවෙන්ම නිවන් දකින්නවනේ. ඒ ගිය කෙනාට නිරෝධ සමාපත්තියට සම්බන්ධිත මෙයා කිව්වා වගේ ඔය නියම සංඥාන සංඥා නැහැ. ඒ නිසා නිකම්ම රහතන් වහන්සේ අනිත් එක්කෙනා එව නෙමෙයි යාට ඕනලා සම්පල සමාපත්තියට යන්න පුළුවන් නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්. ඒ නිසායි මේව සංඥා නාසන්‍ය කියන එක සමාධි වදලා බුහාන්ගෙන ඉතින් පස්සේ පස්සන පටන් ගන්නවා. ඒ බුදුහාමුදුරුවෝ කියවනේ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධියේ පරියෝදාති අරංගනේ විදුතෝපක්ඛිලෙසි මොනවද තව කිව්වේ? බුදු භූතේ ගමනියේ චිතේ. ආසෝක්‍ය චිත්තන් අපි දින්නා. මේ විදිහට සමාධි වුණාට පස්සේ පිළිසුදු වුණාට පස්සේ ඔක්කොම වුණාට පස්සේ තමයි ආසෝක්‍ය චිත්තය ආන්නේ. ආසාවක් කියලා දෙන්නේ ගන්න. දෙයක් බෑ. ජීවිතය ජීවිත දෙකම සංකේත කරනවා. උතර තමයි දැන් ආනාපාන සති භාවනාව මාර්ගයෙන් ආනාපාන සති භාවනාවේ වෙනාදී පටන් ගන්නෙම නියම අනුසම්මානයක කියලා මේක ඉලෙස් ප්‍රමාදීව ඉලෙස්තව ඉලෙස්තවන නරැතිව අදිස්ථානයේ යුතුව නුවණින් යුතුව මේ භාවනාව වඩන්න කියන තවන ඉලෙස්තවන වැරදි මොකද්ද නිස්සාරණ කරවස් නැරකිනවා විනාස තමන් භාවනා වලට ඒක ඉස්සරගෙන මගේ කොබ්බයි කෙලෙස කෙලෙස් කියන උපත්වේ සාධිය මත් වේවා මනෝනාටි මත් වෙනකොට ඒක යටපත් කරගන්න ඕන නිසා ඒ කියන්නේ ආසාව කියන ආසාව කියන එක නේද ආසාව කියන එක තමයි ආසාවක් නෙමෙයි ඔකේ ආසාවක් නැති කරනවා නීවරණ නීවරණ නැති කෙනෙක් කොයිද දෙයක් දෙයක් කියන නීවරණ නැති කරන්න බෑ මිනිහ යනවා මගේ අත්දැකීම් කිව්ව ස්වාමීන් වහන්සේ අමගත්තු අත්දැකීම් කිව්වොත් එහෙම මට උන් ස්වාමීන් වහන්සේ වාසියකට මට තේරෙන්නේ නෑ මට වාසියකුනේ මම භාවනාව පටන් ගන්නකොට මම විපස්සනා කියන වචනේ අහලා තුනෙත් නෑ තමයි කියන වචනේ අහලා දන්නවා හොඳයි. ඒ දෙක මහන තුන් දවල් මම දන්නවා උපතනිය කියලා උපතනිය කියලා මට මට මේ කරන්නේ නැවද මට ඔය ගැටලුවක් නැතුව මේ පස්සේ විසඳුණා මට උනේ මේකනේ මේ අහලා නොතිවිච්ච එක බෙල්ල හිර කරගත්ත ආවුදේ නැති කරගත්ත වෙන දෙයකට කියා ඒකද මම කියන්නේ මම දැන් කරලානේ අපි ওই දෙක දැනගත්ත ස්වාමීන් වහන්සේ ওই දෙක වචන දෙක අමතක කරලා භාවනාවට වාඩි වෙනකොට වාඩි වෙනවනම් මට මට තේරෙන්නේ පෞද්ගලික තේරෙන විදිහට අපි ඔය ගැටලුවට මතු වෙන්නේ භාවනාවට නෑ නෑ මතු වෙනවා මතු වුණාට පස්සේ Taman දන්නේ යා යුතු පාර මේක දන්නවනම් මෙන්න මේක මේකක් තියෙනවා මේක මේකක් තියෙනවා කියලා Tamanට ඒක තෝරගන්න පුළුවන් ඉන්නවනේ අපේ ඉන්නවනේ කර්මචාරිවරේ ඔය කර්මස්ථානේ ළඟ ඉන්නවා ඉතල බුදුහාමුදුරන් කාලේ එහෙම නැහැනේ කර්මස්ථානේ ළඟ ඇලේට නෙන්නේ. දැන් මේ ආරණ්‍ය කියලා කොල්ලා ඔක්කොම තියෙන්නේ නේද? ක්ලාස් දාන්නේ. අපි ඉස්සර ක්ලාස් නෑ. දැන් මම ඒක විස්තර කරන්න යන්නේ නැතුව මම ඇවිල්ලා අත්දැකීම කිව්වනම් මෙතන ඒතකොට ඒ කර්මාචාරවරයා හරියට දැනගෙන මම වචන දෙක දාලා හො දුදා. ඔව් ළඟ ඉන්න කියලා මොකද කියලා කියලා. අපි වෙලා තියෙනවා අපි බුදුහාමුදුරෝ විමානන්ද සූත්‍රයේ දේශනා කරලා ආනන්ද හාමුදුරන්ට අන්තිම මොකද්ද කිව්වේ? ආනන්ද මේක ඉගෙනගෙන ගිහින් කියනවා. දැන් කියලා ඉවරයි. ඔබ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාව බුදුහාමුදුරුවෝ කිව්වා. කියලා ඉවරලා කියනවා මේක ඉගෙනගෙන බලන්න. මේක නෑ උගන්නලා. ජීවේ ඇඳින්නේම විතරයි. දැන් ඉගෙන ගන්න එකක් පාන. ඉතින් තියෙන අපි දැනගන්න ඕනේ ඇතුළ. ඒක තමයි ඒක තමයි ඒක කීපවා අපි ඇප්ලයි කරොත් එන්නේ භාවනාවට වාඩි වෙනකොට මම ඒකට බුදුහාමුදුරුවෝ කියන ආනාපාන සති භාවනාව මම ඉගෙන ගන්න තමයි භාවනාවට වාඩි වෙන්නේ. වාගේ විදිහට මම දැක්ක දේ කීට කිව්වනම් කර්මචාරවරයාට බුදුහාමුදුරන්ට හරි ඒක බුදුහාමුදුරන්ට උපදේශයක් දෙනවා දැන් මොකද කරන්නේ දැන් මට එලා තියෙන වර්තමාන කාලේ මම මේක තීරණය කරන්න හදනවානේ මම මේ සෝමනාන්දේට කියන්නේ මම දැකපු දේ නෙමෙයිනේ මම තීරණය කරගෙන මම දැන් සෝදාන්නේ මොකද කරනවා කරන්න දැන් ඒක සෝදාන්නේ ඒක නිසා අර කමට මොකද ළමනවා පස්සේ ඒ නිසා මම කරන්නේ මේ කියන පැත්තේ ඒක පැත්තක් පැති දෙක තුනක් තියෙන එකක් වෙන්නේ බුදුදානවාසේ කාලේදී අරණ්‍යගතලා පැත්තකට ගියාට එතන කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් සතිය තිබුණානේ. අදත් කර්මස්ථානාචාර්යවරයෙක් නැතුණාට සතිය තියෙනවා නම් එයායි කෘත්‍ය සිද්ධ වෙනවා. සතිය හැබැයි සතිය මොකක්ද කියලා තේරුම් ගන්න දැහැන පරිපෝක් ගන්න. සතිය තුළම නිවන තියෙනවා. සතිය තුළ තියෙන්නේ Tamanට වෙන දේ Taman පූර්ණ නිගමනින්තර බැඳීමම සතිය. සංවර්ධනෝනේ නිවන කියන්නේ සතියනේ. අවදානත් මේක වැඩි වෙන සතිය නෑ. නමුත් අවශ්‍ය කරන මූලික ගුණ ධර්ම තියෙනවා. කර්මස්ථානාචාර්යවරයා සතිය ගුණධර්ම දන්නේ නැතුව කමඨාන් සුද්ධ කරන්න ගියොත් එයා පක්ෂයකට අදිනවා. එක්ක සමත කරනවා එක්ක ප්‍රශ්න නැහැ. ඒකට අර මනුස්සයා කොච්චි වාරේ පස්සේ ගියා වගේ පෙට්‍රල් වාහනයක ඩීසල් දැම්මගේ අවුල් වෙනවා. ඒක වරක් කරන්න බෑ. ඒක මේ දුකේ ස්වභාවයක්. ඒක දුකේ තත්ත්වය ඒක අර දෝෂයක් නෙවෙයි. නමුත් ඒකෙදි කර්මස්ථානයේද 150 පරිස්සම් බාර ගන්න ඕනේ. ඕරයා 150ක් වගේ වෙනකොට ධර්ම ගෞරවය ගන්න ඕනේ. උදැස්තිලා යන්න ඕනේ. වැඩිලා නැතුව එක එකක් නැහැ. එච්චෙක් කරනවා. අනිවාර්යයෙන්ම සරණ. හැම කෙනාම ඊට පස්සේ ඒ ටික තමයි කියලා දෙන්නේ මම මෙහෙම වරද්දාගත්තා. කොච්චර දුරට දැන් එදා යටි අතුරු ගියලාදී ඒ අම්මා කෙනෙක් අහනවා අනේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය විපස්සනාට හරවන්නේ කොහොමද? ඊටසේ මම කියලා එවන්නේ. ඊටසේ මම කොහොමද මේ ආනාපාන සතිය කරනකොට තේරෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව මට කියන්න අමාරුයි. ඉතින් ඒකෝට යම්ම නැගිටින්නේ නැහැ. කවුද කියලා? පස්සේ නැගිටලා. ඊට පස්සේ කිව්වා මමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහුවේ මම ආනාපාන සතිය කරන්නේ මම දැන් විතර තැහිලි කියන්නේ ආනාපානෙ මොකද වැටෙන්නේ. ඉතින් ඊළඟට ආස්වාද කරන මෙහෙම වැටෙනවා ප්‍රසවාස කරන මෙහෙම වැටෙනවා. කොච්චර වෙලා කරන්න පුළුවන්. මම මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක වෙනවා. ඒක නම් දැන් නම් ඉන්නේ විපස්සනා. අන්නක මේ ශබ්ද වේදනා නැහැ ආනාපානෙ ඉන්නවා කියන එක විතරක් වැටෙනවා නම් සමතේ. අපිට දැන හෝ දෙකේ වෙනස වැටෙනවා නම් විපස්සනා. ඒක අපේ මූල ධර්මසිකේ දේශා මේක දැන් පටන් අරගෙන තියෙන විපස්සනා කියන නමුත් දැන් ওই සැකය විපස්සනාවේ යද්දී විපස්සනාවට හරවන්නේ කොහොමද කියන සැකය ඒකාන්තේ සතියම කාබාසිනිය කරනවා. ඒකාන්තේම විපස්සනා කාබාසිනිය කාබාසිනිය කරනවා. ඉතින් අපි කතා කරන්නේ ඒකට. ඒක නිවර්ණයක් වඩපත් වෙනවා. නිවර්ණයක් ආවා. ඒක නිවර්ණයක් නේ. ඉතින් මම කිව්වා මේක හරි පාරේ යනකොටත් නිවර්ණයක් ඇති වෙනවා. හරි පාර ගැන සැක කරනවා. ඉතින් මේ සාකච්ඡා කරන ඕන ප්‍රශ්න හරි කරන්න බඳින්න නැතුව. එයාගේ කාරණා සභාවට ඒත් යන්න ඕනේ. ආගම්බාන සතිය කිලිම විපස්සනා පටන් ගන්නවා. සමදේවත් පුළුවන්. එච්චර එකම කර්මස්ථානයේ ලෝකේ තියෙන සමදේ විපස්සනා දෙකටම දොර ඇරගන්න. ඉතින් ඒ දේ කරලා යම වෙලාවට කරලා තියෙනවා. කරන අනබන සතිය ගිහිල්ලා ඒකේ දෙකේ වෙනසක් තියෙනවා, හැපෙන තරක් තියෙනවා. ඒ ඔක්කොම තියෙන මේ සැකය මා අවුරුදු ගානක් හිතේ තියන්නේ. මම ඉන්නේ දැන් සමතේ කොහොමද විපස්සනාට දාන්නේ? එයා නිවරණ කියන බව දන්නේ නැහැ. ඉතින් අර අනුරුද්ධ අහමතුගේ බුදුහමතුගේ කාර්යපතහම ලෝකාණ කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මට පෙරවිණු අද පිළිවෙත පුදුම ලස්සනට පේනවා. දිවා රාත්‍රියේ නැගී හිටලා තියෙන වීර්යයක් තියෙනවා. මේ ඔක්කොම බඳුන දැකලා. ආයුධාංගොට පෙරවිසු කඩ පිළිවෙත තියෙනවා කියන්නේ බාහන්නේ යකෝ. ඔය දිවා රාත්‍රියේ තියෙන උද්දච්චය යකෝ. ඔය ජීවේ නිවන් දකලා නැහැ කියන්නේ කුක්කුච්චේ යකෝ. ඔය නීවර තුනක් කියලා වහන කරපක් කියලා වහන කරලා තාත්තලා. හරි පුතාංගෝ ගහන්නේ වුණාටමයි ඔය ටිකනිපාද තියෙනවා. මේ අනුරුද්ධහරණාංශ කියන්නේ මේ ඉන්දිකාචාර්ය පිළිබඳ කෙලපැමෙන්න පෙර තිබෙන එක නෑ. යා කියන නිවන් දකින්න ඉස්සෙල්ලා මට පෙරවිසු කටපිටින්ට පෙනුණා. සාරිපුත්තන් මේක තුගේ මාන්නේ අපෝ. යම් කාටද සම්පූර්ණ සාරිපුත්ත හම්බවන්නද අනුරුද්ධහරණාංශ. නිවන් දකින්න ඉස්සෙල්ලා කියනවා මට කඳ විතු විතු පිළිවෙත දැක්කයි කියලා. සාරිපුත්තන් තුගේ මාන්නේ. කියන්නේ ඒක උඩ ටික ටික පෙන්න තිබිලා තියෙනවා මෙයාට. නිවන් දැකලා පස්සේ යාන ඒක ලොක්ක වෙන්නේ. නමුත් ඒක බාරගත්ත මම සියල්ල සම්පූර්ණයි. ආර්ථිකවාසේ අර අපි ගහුවනම් මගේ ආණ්ඩුවට හමු කොහොමද ගන්න? තෝ කවුද යකෝ අම්මන්නේ අර්ධම මොකද? ඒත් දක්කපාලින් නිවන් දකින්න ඉන්නකත් ඕ මේකෙන් දෙක් ඇවිල්ලා මට කියලා දෙන්න හදන කියලා. සාරි තමයි ඔබ ගහපු ගැහිල්ලේදී මේක ගාන කරනවා ජීවන තුන පාරක්. උද්දච්චයට වීකේ කියලා හඳුනගන්න තියෙන්නේ. මාන්නයටයි විපචකෝ කියලා හඳුනගන්න තියෙන්නේ. කුක්කුච්චයටයි මේ දෝමනසේ තියෙන්නේ. අපි අතර වෙන වැරදි අපි ඉච්චරේ මේක සාකච්ඡා කරලා විසඳන එක බුදු කෙනෙක් නෙමෙතන. ඒ සාකච්ඡා බුදු කෙනෙක්. අපිට බුදු නෑ මේක. අපි සතියේ තියෙන නිහතමානීත්වය. ඇතිදී ඇකේටි දකින්නකොට දකින්න යෝගාචර දන්නේ තියෙන මේ වගේ ඉන්නේ. ඒව දැකලා තේනවා දකින්නවා. එතකම් පොඩියෙකුට කාකා කියන කවුද කියලා දෙන්නා වගේ. උඩ කියලා දෙන්න හරියට ඔක්කොම තමයි. එයා තීරණ වෙලාවේ කොක්ක කරලා කියනවා. එතකොට පාරේ යන්නකො බබා, තවසරක් යන්නකො ආශ්‍රය කරනවා ගිහිල්ලා එන්නකො ජාරය මේකෙන්නේ මේ කල් දානවා. ආනන්ද සාහිණාතර මොකද වුනේ? සේරම ගන්නවා කියන්නේ. සෝවාන් වෙලා තියෙනවා. හොඳට විපස්සනාව අඹර. පුළුවන් වුණාට රැන්නේ රට බංචයක් කියනවා. රට බංචේකට උච්චත්වයට ඇවිල්ලා, දරතේට ඇවිල්ලා, කලන්තය හැගෙනකොට නිදා ගන්නකොට සුඛය. ඊටි සුඛ උපන්න සුඛය තුලින් තමයි කායික සුඛය. මානසික සුඛයට හේතුව. සමාධිය ආරෙතෙන්නේ. සමාධිය වල පැනලා ඉවරයි. ඒක කියන්නේ උච්ච සමාධිය. යම් කිසි කෙනෙකුට හරි සමාධියට වුණා නම් ඒ මොහොතේ පණිනවා. උදායි තරම දක්ම හිත දෙන්නේ නැහැ. ඒ නිසා සමාධි පැත්තට බරව විපස්සනාවත් එක්ක සමව යන්න පුළුවන්. ඒක හොඳයි. හැබැයි සමානව සුපර්සොනික් එකදී දෙත් ගන්න පටන් ගන්න ඉස්සෙල්. අනිත් කෙනා පාරේ බස් එකේ යනවා. ආපු ආපු වෙලාවට නැගලා යනවා. බස් වල දැනින් බෑලා ආයේ ඒක යනවා. රෑ නෙමෙයි. තමන්ගේ ජෙට් එක ස්ටාර්ට් කරගත්තා කියලා. අපි නිකන් මර්සිඩීස් බෙන්ස් එකක් ගත්තොත් බලමු. කලාවේ යන එකයි ඕක. මේක ගත්තද පාර සම්පූර්ණ කිව්වම අපිට ඒක කරන්නේ අපිට ඒක කාරට යන්න හයිවේස් තියෙනවා වගේ හොයාගෙන හයිවේස් එක හරි හයිවේස් වල යන්න දෙන්නේ නැහැ බස් එකට. හයිවේ එකේ යන්න නම් හොඳ කාර් එකක් තියෙන්න ඕනේ. හයිවේ එකට දාන්න වෙන්නේ නැහැ කබල් බස්. ආනි මොකක් වෙන ස්වාමීන් වහන්සේ ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් යන්න බෑනේ. නෑ නෑ. කාර්යයන් බස් එක ඩ්‍රයිවර් තමයි. ඩ්‍රයිවර් තමයි. හොඳ ඩ්‍රයිවර් කරලා. මර්සිඩීස් බස් එක ගන්නවයි කියලා කියන්නේ කලින් මම ඩ්‍රයිවිං කුරුදු ලිලිපයි. ඩ්‍රයිවිං දරුවා වලින් අරගෙන යන්න බෑ. සමත විපස්සනාව අඳුරේ. ඒක මැද්දෙන් හරියට අපි යනවනම් අපිට නිවන් දකින්න බෑ. එහෙම ඉන්නවනම් මම ඒ වගේ ජීවිතේ සාර්ථක ඔව් ඒක බිස්නස් එක සාර්ථක වෙනවා. ඒ දැන් ඒක ඒ පැත්තේ මේ කලකිරෙන දෙයක් මොනක්වත් නැහැ. ඊගියට හරිනේ කලකිරලා නැහැ. හොඳ පාරක් ඉන්නේ. මේ කරපු දේ මොකද ජොලියන කරතේ ගියා මේ සිවුදර්මයි කියලා සම්පජාන සූත්‍රය ගත්තොත් බුදුහාමුදුරෝ සීලයක් කියනවා සම්පජාන සති සම්පජාන්නේ පිහිට පන්. ඔබ සති සම්පජාන්නේ හැම තිස්සෙම වැඩ කරුතුමට ජවය ඇති වෙනවා. ලැජ්ජ බය ඇති වෙනවා උඹේ ඇස් කන්නාසය එකපාරටම උඹ හිමින් මේවා රැක ගන්නවා. රැකගත්තු සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ සමාධිය සම්පූර්ණ වෙනවා. සමාධිය සම්පූර්ණ යථාභූත ඥාන දර්ශනයන. යථාභූත ඥාන දර්ශනය වල නිබ්බිදා විරාගයෙන් විමුක්ති ඥාන දර්ශනයට යනවා. ඒ ගානේ එතන පටන් ගන්න සම්මජනේ අරින් සත්පුරුෂාසෙන්නේ. ඒ සම්මජනේ ධ්‍යාන වෙලා සත්පුරුෂ සාස්ත්‍රය අපි ලබලා ඉවරයි. අපිට බුදුහාමුදුරුවෝ සත්පුරුෂයා වෙලා ඉවරයි. අපේ ගුරුවරු තුලින් අපි ගුරුවරයා ඇතුලින් ධර්මය අහගත්තා කියන්නේ සති සත්පුරුෂ සේවනය ලබා ගන්න. ඒ කියන්නේ ඒ කියේදී අපි ඇත්තටම අසත්පුරුෂක තියෙනවා. එනවා ඒක කෙලෙස්. ඉතින් ඒක අපි ඇත්තටම කවදා හරි යාළම කියලා කියන්නේ වහන්සේ ගැන මට මෙන්න දැකයක් ඇති නැහැ කියලා නම් එහෙම සත්පුරුෂකක් තියෙන්නේ නැහැ. වහන්සේ මේව කැත වැඩක් මට කරා. අනු වහන්සේ කියන ඉතින් මේව වුණා. මට දැන් තේරෙනවා මම මොනාදන්නේ කෙරුවක් දන්නේ නැහැ. මේ වුණා කියලා කියන්න පුළුවන්. අයිති සංවරයට ගිහිල්ලා අපි ඉන්න සබ්බක් කරන කෙනාට කියන්න පුළුවන්. කිසිම සත්පුරුෂ ධර්මයක් නෑ. පේන්නේ නම් නිකන් කුඩවල කියා ගන්නවා. අර දේහරා සුද්ධ වෙන සුද්ධිය අපේම ප්‍රශ්නයක් අපිනේ විසඳන්නේ. පිටියක් නෑ, විනිශ්චයක් නෑ අපි විසඳගන්න. බලන්න රටේ මේ ගහනා කරනවා කියන්නේ. මේ සත්පුරුෂකම ආවට පස්සේ ඒ පද්ධතියට මුළු ලෝකම සලකනවා. අපේ සත්පුරුෂකම කියන්නේ මොනවද කරන්නේ? මේ ආයති සම්මදේ මම සුද්ධවන්තයෙක් නෙවෙයි. ඊළඟ වැරදි උඹලට වැරදපදේ වෙනව කතාවක්. හැබැයි මෙන්න වැඩේ මට උඹත් එක්කත් අරන්නවා. මට උඹ ගැන ආශාවක් තියෙනවා කියලා අපිට මේ කියන්න පුළුවන් දෙ බුදු මෙතන ඉන්නවා. අද වෙලා තියෙන්නේ ඒකනේ. අද වෙලා තියෙන්නේ මෙයා පිළිබඳ තරහක් තියෙනවා. ඉතින් ඒක නොකිය ඉන්න එක සදාචාරය කරනවා. ඒක කියන එක මෙයාලා කරන නිග්‍රහයක් නැත්ත. වෙලාව බලන්න ඕන. සමාජ කියන්නේ කිම්බෙල් එක කරලා. ඒක නිසා සත්‍යතෝ චේතතෝ අත්ථ සංවිතෝ පියතෝ. අර කතා කරගෙන යනකොට අවශ්‍ය ප්‍රශ්න කතා කරලා තියෙනවා. මට උදේට ඉන්න බැහැ. එතන අර බලන අකමැත්තක් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් මම මත්නම් තේින්න ඊට වැඩි බුද්ධ ධර්මයක්. ඒ නිසා මම බලන හැමතැනම කවුරු හරි තමන්ගේ වෙච්ච වැරද්ද වෙච්ච දෙනාට නැත්නම් දෙවෙනි කෙනෙක් දාගෙන තමයි වෙයි හපුසෙක් වෙන්නේ. ඒක සම්තුලනේ වීම හරහා මම කියන සමෝධානය. සමාද සාමය සම්වීම පුදුමාකාර සත්‍යක තියෙනවා. කොච්චර කැත වුණත් ඒ අපි එකිනෙකා මුණ දෙනකොට කෙලෙස් වලට පිටින් කෙලෙස් නැතුව නෙවෙයි මේ කරලා තියෙන්නේ. මැලක මේ රාගය ඇති වෙනවා. ඉතින් අපිට ගෑනු වෙන තරම් කියන්න බෑ. ගෑනෙකුට ප්‍රේම වෙන තරම් කියන්න බෑ. ඉතින් කෙලින්ම කිව්වට මනස භාවනා කරන නිසා රාගය වැඩි වෙනවා. ඉතින් මොකද කරන්නේ? මේ සමහර මොසුක් වෙනවා මේවා කතා කරලා ඉතිවන්නේ මේවා සදාචාර සම්බන්ධ. ඉතින් විතර දිනට වෙන්නේ. මොකද භාවනා කරන්නේ? මොකද යා ෆෝන් ගියොත් නැදියක් උන්න බෑ. මේක කතා කරන්නේ සදාචාරයෙන් අයින් කරන පස්සේ අර මම දැන් රීකේ පැකට් එක පාවිච්චි කරනවා කොනේ කැරලා තමයි. දැන් නෑනේ. මොන කවල් පාවිච්චි කරලා දැන්න බිස්වකට ඒකේ තමයි දියෙන්නේ. නැත්නම් දරා දිනවා මඩිසලේ අයින් කරලා. වැඩක් තියෙනවනේ. භාවනාවේදී ඔන්න මොන කවල් පාවිච්චි කරන එක තමයි ලෝකෙට තියෙන්නේ. එන්නතර මාන මුලින් ඇහැරෙන්න ඉන්නවා. අදී පදවල පදයෙන් කියන තේරුමක් වෙනකොට දෙකෙන්නේ සමත කියලා දැන් ධ්‍යාන සමාධි පින්නනවානේ. අවදාන අන්න තික්ක ගැන කියනවා ඔයගොල්ලෝ නම් ඔච්චර තමයි කියන්නේ කියලා නේ අවිඥා මට්ටමට තමයි නවත්තන. ඒ සාසනීය හරහා බලන්නේ බුද්ධ සාසනයේ අලුත්ම එකක්නේ. සාස්ෘතික කියන අලුත් දර්ශනයන්නේ. විද්‍යාල සමාධිය නවතින්න කියලා ඒකට උත්තරේ ගන්න තියෙන ගතිය ප්‍රතිපක්ෂික ධර්මවල කී පොලක සමාධිය සඳහන් වෙනවද එන්නේ එන්නේ සමාධිය මොන නැති භාවනා කරන සමාධියක නිරෝධන එකක් නෙමෙයි පළවෙනි සමාධිය එක දෙවෙනි එකට මාර්ග ඉන්ද්‍රිය සමාධිය බල සමාධිය උද්දංග සමාධිය, ආස්තංග මාර්ග සමාධිය. ඒක ඒ අතර සමාධියේ පරිණාමයක් අපි දකින්නවානේ. තේරෙනවද පොයින්ට් එක? ඒක ආනාපානයේ පරිණාමයක් අපි දකින්නවානේ. ප්‍රදෝෂ ආනාපානයේ, සියුම් ආනාපානයේ අතිසූක්ෂම. ඒක දකින්නකොට ආනාපානයේ මේ ලක්ෂණ ටික තියෙනවා කියලා අපි කොයි එකද කියන්නේ? අපිට කියන්නේ මෙතනින් පටන් ගත්තොත් මේ විදිහට වෙනස් වෙනවා. මෙතනින් පටන් ගන්නකොට මෙතනින් පටන් ගන්නත් පුළුවන්. ඒ වගේ සමාධියේ මට්ටම. වීර්ය නමයක් තියෙනවා. සති ධර්ම අටක් තියෙනවා. සමාධියේ පස් පොලක සඳහන්. ඒ හැම එකකම තියෙන සමාධි නිර්වචනය කරන්න බෑ. ආයසුත් මේ වෙලාවේ නිර්වචනය කරන එක ආයසුත් හෙටට වෙනස්. ආයසුත් මෙතන නිර්වචනය කරන අපිට වෙනස්. අද අපිට කියන්නේ සමාධිය කියලා එකක් තියෙනවා. ඒක පරිණාමයටපත් වෙන සුළු එකක්. මේ පරිණාමයට වත්පුත්ව අභාවතා. වෙන දෙයක් වලට පදන්නේ සතිය සමාධිය වල මේ සමාධියත් එක්ක සතියත් එක්ක කරලා වෙන්නේ නැහැ. සමාධිය තුල විපරිණාමය. ඒක අල්ලන්න බෑ කීටි කාලයක්. ඌ පොතේ ලියනවා අක්කනකස පච්චපට්ඨාන බදට්ඨාන මෙන්න සමාධිය. ඉතින් ඌ ඒකෙම තමයි. ඉතින් බෞද්ධයෝ දාන්න හැදුවා. ඒ වගේ දේවල් වෙනවා සමාධිය පස්කොල ගහනකොට නිර්වචන වෙලා තියෙනවා. බොද්ධංග සමාධිය එකක්. මහත් සමාධිය එකක්. බල සමාධිය එකක්. ඉන්දිය සමාධිය එක ඒතුළු දෙනවා පිස්සු කරනවා මේ වාහන මේ වාහනේ කනව නැහැ පොළුව. ඒක සමාධිය කියලා එකක් කියපන්. හතරක් පහ කොයි එකද ගන්නේ? ඌටේ දැනුම අර අජීර්ණකාරයාට බඩේ බඩ කෑම අරුචි වගේ. ව්‍යාකරණ දැනතේ කරාට භාෂාව අමාරුයි වගේ. නාකියට තරුණිය විර වෙනවා වගේ ධනෝ වස වෙනවා. මේ හැම එකක්ම විපරිණාමයටපත් වෙනවා. ඉතින් අපි කියලා දෙනකොට මේ දේශනා කරනවා ආමාදි දැන් මේකයි. ඒත් ඒ පටන් ගන්න පටන් ගන්න එපා. අහන කෙනා හිතුව ධම්මජීව සමාධිය තමයි මේ. මේක නිස්සාරණවන සමාධිය කියලා මොකද අයියෝ පිස්සුනේ කතා කරනවා. අතර සමාධිය කියන්නේ එකක් බුහන් සමාධිය කියන්නේ තව එකක්. බුදුහමන කියලා තව එකක්. බුදුහමන කරනවා මට ඕනේ නම් දුක දෙකට බෙදලා දෙන්න. තුනට බෙදලා පෙන්නන්න පුළුවන්. පහට බෙදලා පෙන්නන්න පුළුවන්. 18කට බෙදන්න පුළුවන්. 36කට 108කට ගන්න පුළුවන්. ඕක බෙදන්න බාධා කරන්න එපා මූල් වහන්සේලා. අපදුකට බෙදලා පෙන්නන්න පුළුවන්. 108කට දාලා පෙන්නන්න මේක තමයි සරුවෙන්ද තාක්ෂණ. ඉතින් උදාහරණ කොට කරන්නේ අපේ උදාහරණ තුනකට ගන්නවා. අරකට කියන PhD අප දෙකයි. අරකට කියන නෑ කො පහක්. ඉතින් තුන් වල නිකාය තුනක් හදාගෙන කප්පටට බුදුහාමුදුරගෙන ඔබ වහන්සේ පැත්තකට අපි බෙදා ගන්නවා. අපිට පුළුවන් මේක සමනයක් ඇති කරගන්න. බුදුහාම ඉන්න කාලේ. දයත් ගයත් දුවේ අන්න තීන්දකේට යන ගොඩිනන සංස්කාරපකින් ගොඩාක් තියෙනවා. අනේ තේසෝ කිසි කෙනෙක් මේක දන්නේ නැහැ. අපි මේක පාකනකට වැඩිය හැම කෙනෙක්ම දැනගන්න තියෙනවා. නමුත් මේ එකින් එකට එකින් එකට පරිණාමයටපත් කරගන්න එක රූපාන්තරණයක් බලන එක තමන්ගේම ඊයේ ඥානය පදනම් කරන අද රිෆයින් කරන එක නිස්සාර නිස්සාර නිස්සාරණය. නිස්සාරණය විසරණය කරගන්න කියලා මම දන්න වචන හරි කියලා තවත් වඩා රිෆයින් කර රිෆයින් කරන යන වැඩි යෝගාවචරය දන්න තමන්ගේ ඊයේ ඥානය අද ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කරනවා කියලා කියන්නේ චෝදනා කළ විචිකරණ එක නෙවෙයි. ඒක තවත් මිනිකට සාරය ගන්නවා. ඊගාව ගන්න සාරය අස්තන් පොළොව වෙනස් වෙන අර්ථ ක්‍රමයක් දෙන්නේ. ඒකනේ අනිත්‍ය කියන වචනේ තනි කරලා අර්ථය. දැන් තීත්‍ය කියනවා අපේ මුජ්ජංග වලයි ඕගොල්ලෝගේ මුජ්ජංග වල ඇතුළේ. මුජ්ජි බයෝනේ අහනවා. ධ්‍යාන වල අහනවා. හැමදේට බුදුන් කියනවා අපේ අඳුර දුක කියලා. පිළ පිළකට ඒකම කියනවා. ආ එහෙනම් ඒ මිනිස්සු ඇහුවොත් මෙන්න මෙහෙම කියලා දීපන් අපේ විමුක්තියට ඇතුල් දීලා තියෙනවා. දැන් මේක උපේක්ෂාව ගැන කතා කරනකොට කියනවා පළවෙනි උපේක්ෂාව අඥාන උපේක්ෂාව. කිසි දෙයක් දන්නේ අපිව බලගන්නේ අපි වට උපේක්ෂායි කියලා කියනවා. වැඩක් නෑ නමුත් රූපේ දැනගෙන රූපේ විනිවිදයට පස්සේ උපේක්ෂාවක් කියනවා. නීරස ගතිය. මේක දේවල් විනිවිදලා ලබන උපේක්ෂාව. අර අඥාන උපේක්ෂාව. නිසා අඥාන ප්‍රේක්ෂාත් එක රණ්ඩු කරන් ගන්න එපා. මේ මනුස්සයා ගේ ගේ වෙයි. ඒ කන ප්‍රේක්ෂා වඩපොත් හිටපොයි. නමුත් එහෙම බෑනේ. එළියට එන්න එපා. එළියට ඇවිල්ලා රූපේ බලලා රූපේ විනිවිදට පස්සේ තමයි දෙයක් නැහැ කියන්නේ. ඒක එතකොට ප්‍රඥාවත් උපේක්ෂාව රූප වේදනා සංස ඔක්කොම විනිවිදලා ගන්න. ඒකට පුදුරන්නේ කළක් කාරව කැමති. නිසා බුදුමාහාර අභියෝගය තමන්ගේම ඥාණය තමන්ගේම අත්දැකීම විපරිණාමයකටපත් කරනවා. රූපාන්තරණයකට කරනවා. ඒක අල්ලගත්තට පස්සේ ඕනම එකම සූත්‍රයකින් අවුරුදු 100ක් වටේ. බුදුරජාණන් මෙහෙම කරගෙන ඉන්නේ. මෙතන සම්බන්ධතා පහක් තියෙනවා, මෙතන සම්බන්ධතා පහක් තියෙනවා. මේ දෙක මේකට තියෙන සම්බන්ධය. මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. ඉතින් මේක ගියා කරන මුද්‍රාව කියලා. ලෝකේ පාඨින අධ්‍යයනය කරද්දී මේ නැති ඉන්දිය දින මේ දෙකේ කියලා මේකත් එක්ක සම්බන්ධ වෙච්චාම මෙහෙමයි ඉතින් අන්න ලස්සනයි. ඉතින් මේ විසුනේ මුද්‍රාව වහවනා කරනකොට ආවල් ධ්‍යාන ලැබෙනවා කියනවා. උදාහරණ කල්මදාලි තිබුණාද? චෝක් කැලි තිබුණාද? උනාදේ කියනවා මේ දෙක සම්බන්ධ වෙච්චාම මේක සම්බන්ධතාවය මෙතෙන් ආපුවා මෙන්න මෙහෙම එකක් වෙනවා වගේ. චක්කුච්ච පරිච්ඡ රූපේ චුප්පච්ච චක්කු විඥාන තින්නසංගති පස්සෝ කියනකොට මේක පෙන්වන්න ඇති. මම දන්නේ මම හිතලා කියන්නේ. කොච්චර අන්තර සම්බන්ධලා තියෙනවා. අපි ඒකට කැමති නෑ. අපි හිතනවා ඒක මේ ප්‍රඥාවන්තයට අයිති වෙලා අපි ඒක හදලා දෙන සූත්‍රයක් උඹට රක්ෂාවක් කරලා දීපන් කියලා. ශ්‍රද්ධාව. අපිට අපිට යන පාර අභිවෘද්ධ කරගෙන යන්න ඕනේ. තව කෙනෙක්ගේ සම්මාදිකේ ණය කරන්න බෑ. මේ විපරිණාමයට අගය කරන්නේ නැති එක මගේ දෙල්ලක්කාරකමක් නෑ. එහෙම නැත්නම් යෝනිසමනසිකාරය නෑ. ඉතින් අය අල්ලගත්ත රක්තේ අල්ලගත්ත වචන දෙකක් අල්ලගෙන ඉහි අපහපා ඉන්නවා වමාන වමාන කම් වෙන කෙනෙක් කරන්නේ තමයි වෙන්නේ මම භාවනා කරන්නේ මේ ආවල් එක විතරයි තමයි ඒක මට ගැටෙන්නේ කියලා. ඒ දර්ශනය අහන්නවත් එන්නේ. නමුත් අපි සාකච්ඡාවේදී පුළුවන් තරම් ඒක නිකන් බ්‍රේන් ස්ටෝමින් පුපුරවලා ඉන්නවා. කොයි එකකට තුලක් තියෙනවා ඒක නිසා මහායාන මුදන් වෙන බල්ලකක් තියෙනවා බුද්ධ ගතිය කියලා. බල්ලගේ බලවතිය තියෙනවා මොනවා කියලා උත්තරින්නේ. ඔබට ඒ තේරුම් ගන්න බැන්න ඔබේ බලවතිය ඒක. මුස්ලිම් මුගේ ගතිය බුදු ගතිය. උගෙත් ගතියක් තිබෙන එක තේරුම් ගන්න දැසේ බුදු. ඒ අනුගේ ගතිය නෙමෙයි. මේ ගතිය මතු කරගන්නයි ධර්මයට සාපේක්ෂව ගත ගත බලන්න. ගාකඩාට වෙන්නේ අපි අර තමන්ගේ දැනුම වගේ අත්දැකීම තව රිෆයින් කරන්න, තව සුද්ධ කරගන්න, පිරිසුදු කරගන්න කැමතියි. අර කල්ලා ගන්න. මේ දැනුම ගාකමාරේ ගත දෙයක්. මේ ඇල්ලිල්ල නිසාම ඉදිරි ගමනක් නැහැ. මේක සනාසේ හේතුව ඔබ දෙනේ තෝරාවචලෝ යෝ කතා කරනකොට පේනවා. යම් යම් තැන් වලට ගියා. එතන නොදන්නේ හින්දා අවුල් කරා. එක එක විනාශ කරගත්තා. හරි ගුරු වෙන මිනිහ කිව්වේ නැහැ. එයා ඒක මල්ලෙන් මිච්චේ. ඒ නිසා යාට ඉතින් එයාට යන්න බැරි වුණා නේ පිළිමුණා. ඒක නිසා අර කල්ලාතුව පාරවල් එක මෙන්න මේව පාරක් තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. මේක තුන් පැත්තක් තියෙනවා. මෙන්න මේකයි ඔබ කළ යුත්තේ. මෙහෙම ආවොත් මෙන්න උගර යාම වෙනවා. නැත්තම් මෙහෙම කරන්න ඕනේ කියලා. කුංචි දැනීමක් තියෙනවා නම් වරදින්නේ නැහැ. ඒක නිවනේ තියෙන වටිනාම දේ අන්නේ කුංචි දැනුම තමයි. තමක් තොරතුරක් හම්බෙච්චාම තොරතුර කරදරයක් කරගන්න එපා. ඒ තොරතුර වාසියක් කරගන්න, ඒ තොරතුර අතවාසියක් කරගන්න හැටි අපි දන්නේ අපිට අපේ හැම අවුදෙම කපා ගන්න. හැම වචනයක්ම උලියවත් කටවතුනක් කරගන්න. හැම ගුරුවරයෙක්ම අල්ල බදා ගන්න. හැම තීරයකම මගේ තීරය කරගන්න. ඉතින් ඒ මනසේ වක්කොල තියෙනවා. සතියේ මේක විතරයි කියන්නේ choiceless awareness. හැම දෙයකම තමයි බුද්ධහම කියන්නේ නැහැ. විපස්සනා කියන්නේ නැහැ. සමහර මේ වෙලේ ගහගත්ත ගමන් ඉවරයි. ඒ හේමම කොටුනේ. මිනිසෙක කවු මිනිසේ මිනිසේ කියන්නත් ඕ බුදුහාමුදුරුවෝ අද මේ බසපච්ච ඔබ කතා කරන්නේ 35ක් අද ඔබ කතා කරන්නේ ඒ දෙක දෙකක් දැන් මට දෙක මේකයි ඔබ කතා කරන්නේ ඔබ කියපේ යාගේ බඳේ බස් ගන්න ඕනේ ඉතින් ඒ විදිහට අර සතිය කියන මූලික වචන කම තමයි අන්නේ කියන ඕපන්නස් එක අරන් දෙනවා ඒ නිවන යම් යම් ලක්ෂණ තියෙනවා ඒක නිසා සතිය සමාධි ප්‍රඥා විපස්සනා සමන්ති කියන්නේ ඉස්සල්ලා ඉතින් කියන්නේ ඒක පල්ලෙහා ගන්න තිය සතියේදී දුරුවන් තරම් සත්‍යමත් කරනකොට පක්ෂග්‍රහයක් කරන්නේ පක්ෂග්‍රහය සම්බන්ධ නිදර්ශන දෙන්නවා හැබැයි වැදගත් දේ සතිය ඒ නිසා මම නම් නිතරම කියන්නේ ඉඳ ගන්නකොට මේ ඉඳගෙන ඉන්න බව දන්නවනේ ඔක තමයි නිවන භාවනා මුලත් එච්චරයි නැදත් එච්චරයි අගත් එච්චරයි ඒ නිසා ඒක පැවත්ත ගන්න ඕන සමතින් විපස්සනායි උපක්‍රම ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඇති කරගත්ත එළඹ සිටි සීය දිගට පැවැත්වීමට කොල්ලෙන් මල්ලෙන් කොහෙන් හරි කමන්නේ නැහැ අවදේ විවහන කොයින් හරි කණේක පවත්තන්න පුළුවන් නම් ධර්මයෙන් පුළුවන් කියන්නේ. මොකද ඉඳන්පත් කරන්න බෑ කියන අයට හොඳම දල තමයි මුත්‍රා කරලා රැගෙන ඉන්නේ. හොඳට හිත සමාධියලා මුත්‍රා කියන්නේ නෑ නේද? ඔව්. උදාගෙන ඉන්න. හරි වගේ තමයි කියලා කියන්නේ මුත්‍රා කියලා. සංගීතම හරි. සමාධිය. ඒකම හොඳයි. ඒක දුවන්නේ නැහැ. මම කියන්නේ මම කියන්නේ අනිත් දර්ශනය. මෙයා ඒක තමයි ඒකත් මම කියන්නේ කොහේ ගියත් කත කරන්නේ තමන්ගේ විලුඹ දෙක මැද. කොයි මොකරේ ගියත් කොයි බාහනවද්දස්සන ගියත් කොයි අරමුණ ගත්තා. උඹ යන තැන උඹේ කකුල් දෙක මැද තමයි ඔබ කර කරන්නේ. ටෙනිස් කප්පු දින ගත්තත් ඉන්දියන් කප්පු දින ගත්තා කැලේ ගියා. දැන් උඹ යන්නේ යන තැන උඹේ මොඩකම යනවා. ඒක දැනගන්න. ගුරුවරයා කරද්දක්වත් කොමටාට කරද්දක්වත් ඉස්සරහට කරේ තෝගේ මොඩකම තෝ දැනගන්න තෝක කරේ තෝගේ විලුඹ දෙක. කොහේ ගියත් එන්නේ ෆයිව් ස්ටාර් හෝටල් ගියයි කියලා මොකද? කැලේරින් වෙයි කියලා මොකද? කක්ක ගන්නකොට කවුද එන්නේ කියලා. ඒක දන්නේ නැතුව අපි එනවා ස්ටාර් ෆයිව් ස්ටාර් හෝටල් එකට ගියා නම් මගේ බඩේ බඩ වේලුක නැති වෙයි කියලා. බඩ වේලිච්ච එකට පොතන ගියත් බඩ වේලනවා. ඒක අපි සාකච්ඡාවේදී තමයි අපි ඒක ඇත්තටම වාෂ්පීකරණය කරන්න හරින්නේ. දේශනාවල කියන්නේ. දේශනාවල එක පැත්තකින් ගලන්නේ පොත කියවන්න වෙන්නේ නැහැ. ඩයලොග් එකකට. සාකච්ඡාව සුදෙන්සිගේ ඒක සංගෝල ආරංචිදී හාමුදුරුවෝ කියනවා මුළු ශරීරෙම කරන ව්‍යායාම කරන්න තියෙනවනම් රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා කරනවා නැත්නම් පොල්දස්තන් තපන් එහෙනම් පීනකම් නැත්නම් අසෙල් කරනවා. යහර හතර තියන අමාරුනේ. පොල්දස් නගිනවා එකයි අසෙල් කරන එක පීනන එක ඔක්කොම හෝල් බොඩි එක්ස්පීරියන්ස්. එක්සර්සයිස් ධර්ම සාකච්ඡා. මුළු හැම ශරීරයක් පාසම උනන්දු කරලා ගන්න. අපි ඉන්න ඕනේ වලිකාරය. yes sir we have හාමුදුරේ එහෙම හාමුදුර කිව්වොත් ඒක හරියන්නේ නැහැ කවුරුට අදින්න ඕනේ බකට් එකක් ගංගත්තරේ ගන්න. ඊළඟට මතු කරලා ගන්නකොට අන්නකුත් නැහැ. මම මම සමාධිය කරනවා. කල්යම් කරනවා ඉතින් කියනවා ස්වාමීන් වහන්සේට ගැළපෙන්නේ කියලා කියනවා. ඉතින් මං දැන් කව කොහොල සාන්ත දාන්තව ඉන්නවනම් මම බකට් එකක් ගන්නවා. ඇදලෝ ඉන්නේ හොද්ද නම්බුකාර කෙනෙකුට දානවා. ඒක ඉතින් වගේ. ඊට පස්සේ දැන් සදා කච්චා ගෙදර ගිහිල්ලත් කරනවා. දැන් මේ නතර කරලා ගිහිල්ලා ගෙදරත් කරනවා. දිගට යනවා. ඒ ඒ වගේම හරියට මුදෙන්නාසි කරලා තියෙනවා. ඒ මතු කරගන්න. ඒ විඳවන අවසන් දහන අර පංච මොකද්ද අනුසුදිකාන මොනවද කියලා වර දෙන්නේ මොකද? ඕක මුදෙන් දෙන්නේ බව අල්ලනවා. අනුසුදිකාන අනුසතිතාන සූත්‍රයේ අනුසතිතාන එහෙමයි කියන්න කියනවා. යන්නේ කිව්වා මේකේ තියෙන්නේ මරණාසන්න තියෙනවා ආර්ථ තියෙනවා මෛත්‍රිය ගන්නවා මෛත්‍රිය සංකේත ගන්න සම්පජාන්‍ය ගන්න සම්පජාන්‍ය නැතුව අනිත් ටික ඔක්කොම කියනවා නවසීගති කියලා දෙනවා දුන්නට පස්සේ ආනන්ද හඳුනා විස්තර කරන්නේ එහෙනම් තේනහි ආනන්ද ඉමේ චහි කානේහි ධාරේ තබ්බන් කියලා සති සම්පජාන්‍ය දෙනවා මම ලොකු සංජෝක්තිය ඔය ටිකමයි මේ සාවල ස්වාමීන් වහන්සේ දීපු එකේම තියෙන කොටස. සාවලවාද සූත්‍රයේ තියෙනවා ඒකට එකතු එයාට තියෙනවා මෛත්‍රිය. අරගේ මෛත්‍රියනේ අනිත් එක තියෙන්නේ. ආනාපාන සතිය. එතකොට ධාතු මරණානුස්සතිය අනිත් එක සම්පජාන්නයයි විශේෂයෙන්ම චානෝසතිය කියන්නේ නෑ නෑ නෑ උත්තරේ ගායනේ ඒ තාන සූත්‍රය. අනුස්මි තාන සූත්‍රය. ඒක හරි හරියට මේ අවශ්‍යන ගතිය තියෙනවා. බුදුරජාණන්සේගේ අවශ්‍යන ගතිය. ඒකට අර පැකේජ් වල සෑහෙන ලොකු ජොලියක් තියෙනවා. තව පැකේජ් තැන පේනවනේ. යෝගදානද මේ අවරාසන් 3දී අනාපානසතිය ගුහාමතේ නෑනේ. ඔක්තනත් ආනාපානසතිය සාරිපුත්තු මහරහතන් නෑ සාරිපුත්තු රහතන්නාද කියන ඉඳගෙන ඉනෝට ආනන්දමයි. ඔය වැඩි හොදයි. නෑ නෑ ආනාපානසතිය කරන්න කියනවා. දන්නේ නෑ. අවශ්‍ය ගේම බුදුහාමරහතන් කියනවා. ඒකට ඒකට කියනවා. මෛත්‍රී ඉඳලා පටන් අරගෙන අන්තිමට ඒ මොකද? මේ ටික ඔක්කොම ඔබට ඕනේ. මේක කරපන්කො කරලා වරෙන්. ඒක තමයි මේ කියන්නේ මේ දෙන්නේ අනපනේ නැතුව අනිත් බලන්න අපි මේ බලන්න කිය දීලා. ඒක කර කර ඉන්නකොට රාහුල් හම්බුනේ. <laughs> හවුස් යන්නේ. මේ මේ මොකද ඒක නෙමෙයි. පාර යනකොට යනකොට වෙන්නේ පාර යනකොට මොනේ එක නෙමෙයි. පාර යනකොට යාගේ රූපේ බුදුහාමර රූපේ එකයි. පොඩ්ඩක් යන මාගේ වගේ ඉස්සරහට දෙන්නේ. පස්සේ බුදුහාමර ගාට හැරුණා. රාහුල රූපේ මොකද කියන්නේ. පාඥා නනත් සංඥා රූපේ විතරද? ඒ සංඥා සංඥා විඥාන පහම කිව්වා. තවත් මේ බණ ඇහලා කවුද බින්ද පාට යන්නේ කියලා ගහක් කැඩෙන එකනේ භාවනා කරන හවස්සනේ. ඒකෝට තමයි ධාරිපුත්‍ර ආරණා කිව්වේ මේ රාහුල අනපානික. ඔක්කොටම වැඩිද අනපානික. අවසනයේ කියලා කියන බුදුහාමුදුරුවෙන් ඇහුවොත් ස්වාමීන් අනපානික කරන්නේ කොහොමද? පටන් ගත්තේ මොකෙන්ද මෛත්‍රී. දීගන දීගන අනුස්පීඨාණික කියන ඔක්කොම කියලා නවසීතකේ කියලා අන්තිමට දෙනවා. අනපානික. ඒ නිසා මෙහෙමයි. අපි සමහරට එකකින් පණින්න පුළුවන්. නමුත් බැරි වුණොත් ඔක්කොම ඕනේ. බඩු තියෙනවා. ඒකට ඊට පස්සේ කාටද කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න වෙනකොට තමන්ගේ ක්‍රමය තමයි අපි ඉතන දේව දාන්නේ ඒකයි. නමුත් මේ මනිෂාසික ඇන්නේ උදාහරණ කියන්නේ තමන්ගේ පිටින් අනුමතින් දෙපා. කාටද කියලා දෙනකොට තමන් බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා දෙන්නේ. මම මෙන්න මේක මන් දන්නවා. මට මේක හරියට පිළිගන්න. මම මෙහෙම කරා. හැබැයි මුළු චිත්‍රෙම ඇන්දේ නැත්තම් අපි අපි වගේ මිනිසුන්ට විතරයි පණ කියන්න දන්නේ. ඒ නිසා බාහිර සාසනය ගැන කතා කරනකොට රුචි අරුචිකම ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඒකෙන් තමයි අභිධර්මයේ ලයිස්තු අදලා පෙන්නනවා මේක කිව්වොත් මේක කියවෙන්න ඕනේ මේකට ඉස්සලා මේක යන්න ඕනේ මේක විශ්වාසයෙන් කියලා මැප් එක තියෙන අභිධර්ම ඒක දන්නේ මිනිස්සයාට පොරදම නැතුව බෑ මුලතන දන්න මිනිස්සයාට අභිධර්මයේ සර්වන් කෙනෙක් වගේ හරියට මේක ක්ලික් කරපෙල දැනගත්ත ගමන් සීරීස් එකම කියවිලා නැත්තම් මට මේක කියවන්න බැරි නෑ කියලා එයාට රූප දේශයක් හම්බ වෙනවා මොනවද ඒවල කියන්නේ අර ෆෝමියුලාස් අපි කරපත කටපාඩම් කරන විද්‍යෝල් කියලා උද්දාන ගාත උද්දාන ගාතවල තමයි ඔක්කොම පින්නන කරලා තියෙන්නේ. ඒ නිසා අපි තමයි උත්තර පිටකෙන් කිව් එක කර නැහැ. අවබෝධය තමයි කියන්නේ. නෑ ඒකේ මැප් කරලා තියෙනවා. මෑ ඔක්කොම මේ මේ ක්ලාස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ secondary data analysis එකක් තියෙනවා. මේ කාරණා කිව්වට පස්සේ ඉස්සරහින් මේක කියන්න ඕනේ පස්සේ මේක කියන්න ඕනේ කියන දීනි එක අපි දැන් තමයි පෙන්නන්නේ. ඒ නිසා ඇත්තටම මම බලනවා මගේ සූත්‍ර මම නැවත සාකච්ඡා කරලා බලනකොට අභිධර්මයේ මතක් වුණොත් එතෙන්දී මම දන්නවා දේශනා ඉවරයි. ඒ කියන්නේ අවශ්‍ය දේ කියවිලා තියෙනවා. නැත්තම් අතන මෙතන අනුපාත. ඉතින් දුරුපන්සාද කියනවා අභිධර්මයේ තියාගන්න පිටිපස්සේ ඔබට කියන්න ඕනේ කියලා අභිධර්මයේ මතක කරලා දාලා බලපුවම මේව ටච් කරලා තියෙනවා. ටච් කරලා නැත්තම් අනිත් එක නා කියනවා බුද්ධාගමේ පැත්තක් කිව්වේ. අංග සම්පූර්ණ නැහැ කියලා. ඉතින් ඒකට දෙන ෆෝමියුලා එක හදලා තියෙන්නේ අපි ධර්ම නැත්තම් නෙට්ටිපල. අඩි අඩු ගන්න අපි ධර්මාර්ථ සංග්‍රහය ඔක්කොම පැටි කරලා තියෙනවනේ. ඒකවත් දන්නවනම් අර දැනට අල්ලන්න අඩුව මේ ටික කියපම නෑ මගේ අතින් කියලා දන්නවා. නෙට්ටිපකනේ පේටකොපදේශයේ ඒක සම්පූර්ණ කරලා තියෙනවා. බුදුබණ කියවනම් මේක හයිලයිට් කරාට මොන චිත්‍රය මේකයි කියන එක කිව්වේ නැත්තම් උඹ බුදුබණ විකෘති කරාවේ. දේශය අභිධර්ම තේමිකට වෙලා ගත්තට පස්සේ ඉස්සලා කරන් දුන් පස්සේ කරන්න ඕන කියන එක ඔයගොල්ලෝ රණ්ඩු කරා. ඒක නෙමෙයි කියන්නේ. මට මම දුවලා ගියා. මොකද මට පොඩ්ඩක් තල්ලුවක් ආවා කිව්වා. වෙන නම කරන්නේ අභිධර්මයේ කියන්නේ. ඇයි මේකට මේ ඒවා මේ සුතන් නොකිව්වේ? ඇයි මේක පළවෙනි සංගායනවලට ගත්තේ නැති කිව්වා. නානාරාම ස්වාමීන් වහන්සේ ළඟ මගේ මොකටම කියේ. බලාගෙන ඉඳලා ඉස්සාවක් වෙලා බුදු කෙනෙකුට ඒක උඹ කියන්නේ කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. මට වැදුනා හොඳට මම එහෙමයි අර කාපු දාගත්ත දිලකුලානෝ ඒකම මාව ඒසු කරගියේ. ඉතින් ඊට පස්සේ මට අර අභිධර්මාර්ථ කම්ප්‍රිහෙන්සිව් මැනුවල් එක අභිධර්ම පොත් ටික ගේන්න කිව්වනේ. යාම ඒත් මම අභිධර්මෙන්ද ගියේ නැහැ. පස්සේ මට හිතුණා මම මේ පොත කියවලා බලන්න. අන්න කියවගෙන යනකොට තමයි තේරෙන්නේ. පිටු පොඩි හරි ලස්සනට අභිධර්මාර්ථ සංග්‍රහය අරගෙන අටුවාව දාලා ගහලා තියෙනවා කම්ප්‍රිහෙන්සිව් මැනුවල් එක අභිධර්ම ස්පිරිට් එකට වත්තු. ඒක ඇත්තම කිව්වේ නාරදහමසෝගේ පොත. ඒක තමයි අටුවනේ. ඒක ටිකක් විස්තර කරන්න. අටුවාවල. මේක දාලා තියෙනවා. එතන සාසුන් වහන්සේ ඉන්නකොට බණ්ඩාරනායක මහත්තයා ඉන්නකම් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියලා දීපු නෑනේ. මනෝරකසේ ආවල නම් මගේ ප්‍රතිපත්ති කරුණු පහ ආවේ, ගල්කන තුන ආවේ බණ්ඩාරනායක සෝංකොතේ. බුදුජානකේ අපහසු වුණාට පස්සේ තමයි data analysis යන්නේ. Second data analysis. ඉක්මනට පොඩි ඉන්නකම් western psychology තිබුණේ නෑ. කාල් ජුන් ඇවිල්ලා තමයි ඒක ෆෝමියලයිස් කරේ. ඒක ඒක කොතරම් වෙන විලා සම්බන්ධ සංජානනෝ කිව්වේ ඉස්සන් වනේ තියෙන්නේ මං ඉන්නකම් විතරයි. මම බඩට ඉවරයි. මට ඉන්නවා මම කිසි අපේක්ෂාවක් නැහැ. මොකද ඊගා වෙලේක කවදාවත් මං කිනේ කරන්නේ. කරන්න බෑනේ කිව්වා මම ඒකට අරකේ කාබන් කොටයක් කරනවානේ. ඒ මම දෙවෙන එකක් කරන්නේ. ඉතින් මේ කරන්න ඕනේ නම් කරන්නේ අරයා මෙහෙම මෙහෙම කිව්වා කියලා ප්‍රතිපත්තියක්. නැත්නම් දේවන් ධර්ම දුත එළිය කරනවා. ඉතින් ඒක ඒක මම හදන්න ඕනේ, අවතර වෙනම ගහන්න ඕනේ. අරසවාදී කිව්ව කරන්න බෑයි කියලා. ඒවා සමුදුද කියනද තුමාව කනන්නේ හැමදාම සාධක නොදාන්න ටේරින් එකේ නම දාන්නත් ඕනලු මුද්‍රයක් ගහන්නත් ඕන නිසා නම් අවුරුදු 50 සම්පූර්ණයි ලැබීමක් කළා ඈ මට ලස්සනයි නේද හරිම ලස්සනයි ඕකට තමයි අපි දැක්කේ ඉතින් බුදුහාමර හිටියා නම් දැන් ධම්මජහම වෙනවා දේවදත්තට මකනවා මේක නැති කරන්න හැදුවේ මේක අතට සාර්ථක වුණා ඊට පස්සේ කට්ටිය කාගේ භාවනා කරන ධම්මජහම ගොඩක් එක තියලා කට්ටියක් කරලා මේ ප්‍රතිමාව කරන්නේ මුද්‍රයක් ගන්න ඕනේ. තමයි මෙතෙ හින්දික නම දාන්න ඕනේ. ඉතින් මේ දෙකක් නේ. අපි ඒකට ගකන්න හොඳ නැහැ. ඒක ප්‍රොසෙස් වෙනවා කියන්නේ ඕකයි. ඒක තියෙන්න ඕනේ. ඉතින් ඉස්සර වෙන්න දෙන්න. ජීවත් කරන හැබැයි ඒකට අපෙන් අහලා නැකන ඒකට දැන් කිසිම බලයක් නැහැ. අපි ප්‍රතික්‍රියව කරන්න අර ගාති එකක් දෙයක් කියන්නේ ඇත්ත. ඒකට ඕක නෙවෙයි උන්දගේ ප්‍රතිපත්තිය. වඩන්න නැගුවත් ඉන්න ගම පංචමහල ප්‍රතිපත්තිය කියන එක බයිය දන්නේම නැහැ. දැන් තමයි සංග වේද ගුරු කොහි කම් කම් කියලා ගහගෙන පංචභාව ප්‍රතිපatti හදාගෙන ඉතින් ශ්‍රී ලංකාවේ දර්ශනකේ දුවනවා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපි ඒක මටත් තේරෙන්නේ සංවිධානයට හරිය ලස්සනට අපි දැන් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කියනවා බණ කියනකොට පස්සේ ඔබ බණ කියනවා නම් ඔබ විග්‍රහ කරලා බලපන් මේ මේ පොයින්ට් ස්ට්‍රක්චර්ලා තියෙනවා කියලා. ඒක නැත්තම් මේ ගාතාව පාඩම් කරපන්. ඊයේ ගමන් අපේ සංගයයෙන් අහන්නේ පාරමික හතර කටපාඩම් විචයක් කියලා. ඒකෙන් කරලා. අද ඉතින් මේ කොට වීසා ගන්න ගිහින් ගරු ගරු ආපස්සට මොනවද කියලා අල්ල අග්ගඥගේ උත්තර දෙන්නකොට වීසිලුවක් එන්නේ. අන්දරයි. ඒ කියන්නේ දන්නව ඇත්තටම හතරම දන්නව. හතරම දැනගත්තු උදාන ගාතාවේ තමයි පෙළල කියන්නේ. ඉන්නේ ගමන් කවුරුද නම් කරන්නේ කිව්වම අහනවා. මේ පරිගත් කියන්නේ. හොඳටම දන්නවා. මම මම බුද්ධාගම පන්තියේ මම තමයි පන්සිල් සමාදන් කරවන්නේ අදල මේ අටේ වන්තිය කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ පිළිවෙලින් පන්සිල් පද පහ කියන්නේ. මේ ඉත ඉස්සල පන්සිල් දීලා ගියේ මම මේ මුළු ගන්ධාවලේ පන්සිල් දුන්නා පන්සිල් දීලා ගියේ. මෙතන ගිහිල්ලා පළවෙනි උදාහරණ අහලා පන්සිල් පදපා වීවට ලියන්නේ. පහ දන්නවා. දැන් ලියන්න ලැජ්ජයි. වරදට ලියනකොට ලියන නිකන් ඉන්න එක. අරවනේ කියා. ඒ අභිධර්මයෙන් කරන්නේ ඔන්න ඒ දෙතන කමුදරගත්තර ගමන්න පිළිවෙල මේකයි කියලා කියලා දෙනවා. මම කියන්නේ ඒක ඉස්සරහට ඒක සැකිල්ල තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒ කොටු වලට ෆිල් කරන එක විතරයි. ඒ නිසා විදර්ශනාවයි හැබැයි ඉස්සර කරගන්න ඕනේ. මොකද එතකොට ඒකෙ තියෙන ඇට සැකිල්ල විතරයි මස් නැහැ. රස නැහැ මොකක්වත්. ඕජාව නැහැ. සැකිල්ල තියෙනවා. ඉතින් සැකිල්ල විචිත්‍රණ ධර්මයි කියලා කියන්නේ ඒක නේ ඇත්තටම ෆිලොසොෆි එක ධර්මයක්. සැකිල්ල තියෙන්න ඕන හැබැයි දැනගන්න ඕනේ ඇට වැඩක් නැහැ. මස් තියෙනවා කියලා. කොහොමයි කමන්නේ සාකච්ඡාවට සම්බන්ධයෙන් ගන්න විද්‍යාවයි සුදු මෙතනදී සාකච්ඡාව අවසන් කරන්න අවසරයි. ඔය බෑග් විතරද? ආලා ගන්න. ගන්න දෙකයි. දැන් පිළිවෙලෙන් එත්තාවතාදී ගාථා සජ්ජායනා කරලා අපි මේ රාජසි වාදී දැන් රාජසන්ද ධර්ම දේශනා රැකියාවේ මාව සටහන් කරනවා. එත්තාවතාචකම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාචකම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ උදානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා.